ඉතින් අපි ආරාධනා කරමු මේ ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. පළවෙනි ප්‍රශ්නය එහෙනම් ගෞරවනීය ස්වාමින් වහන්ස මා මීට පෙරද ආනාපාන සති භාවනාව කර ඇත්තෙක්මි. අද දහවල් දාණයෙන් පසු සක්මන් භාවනාවේ යෙදුණෙමි. පසුව හිඳගෙන පරයන්ක භාවනාවේ යෙදී සිටින විට විනාඩි 30ක් පමණ ගිය පසු සිතෙහි එකඟභාවයක් ඇති විය. ගත්තා වූ ආස්වාසය ප්‍රස්වාසය රළු ස්වභාවයෙන් විඳී සියුම් ස්වභාවයකට පත්වන්නාසේ දැනුනි. තවත් විනාඩි 10ක් 15ක් වැනි කාලයකදී එම සියුම් ස්වභාවය ඊටමත් සියුම් වී සැහැල්ලු වී ආස්වාස ප්‍රස්වාසයේ නොදෙනී යන්නාසේ විය. සිත කය ඊතා උස් ස්ථානයක සිටනාසේ දැනීමක් සිදුවිය. සුළු මොහොතකින් ක්‍රමෙන් එය බැස යන්නාසේ විය. නැවත ඉහළට නැගී යයි. මෙසේ කීප වතාවක් සිදුවිය. පසුව ක්‍රමෙන් ඒ අවශ්‍යතාවයේ පහව ගියේය. ඒ අවස්ථා අවස්ථාවත් අවස්ථාවෙන් ඉන්පසු ක්‍රමක් කළ යුතුයද? ගෞරවනීය ස්වාමින් වහන්සේට සෙරුවන් සරණයි. පොඩ්ඩක් කාගෙද කියලා කියන්න පුළුවන්ද ප්‍රශ්නේ? අසරක් නෑ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ මහත්තයා. හොඳයි. මේ කොච්චර කාලයක් විතර භවනා කරනවද? අවුරුදු පොඩ්ඩක් සුනිත් වෙනවා. අවුරුදු 7-8ක් විතරද? මාස 7-8ක් විතරද? අවුරුදු 7-8ක් විතර. හොඳයි. දිගටම ආනාපාන සතියෙමද කරලා තියෙන්නේ? හොඳයි. දැන් අපිට මෙහෙම වෙනවා. ඒ කියන්නේ දැන් අපේ ආනාපාන සතිය යෙදෙනකොට දැන් අපි මුලින් හඳුනගන්නවා හුස්ම ගැනීම, හුස්ම හෙලීම, ආස්වාස ප්‍රස්වාස කිලාවලිය අපිට හොඳින් හඳුනගන්න පුළුවන්. හැබැයි අපි මේකේ මනාව නියැලෙනකොට මේ අපිට මේ ආස්වාස ප්‍රස්වාසයේ යම් සියුම් වීමක් වෙනවා. ඒක ඉතින් බුද්ධ දේශනාවටත් එකඟයි. බුදුරජාන් වහන්සේ කියන්නේත් මුලින් ඔන්න දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. ඉතින් මේ එක එක අධියර පහු කරගෙන යම්සි යෝගියෙක් එනවා. එයාට සති සතිමත්ව එයා ආස්වාසයෙන් දකිනවා සතිමත්ව එයා ප්‍රාශ්වාසයෙන් දකිනවා. එහෙම දැක ගැනීමෙන් ඉන්නකොට එයාට තේරෙනවා ඔන්න ඇතැම් ආස්වාස දිගයි ඇතැම් ප්‍රාශ්වාස ආස්වාස කොටයි. ඉතින් ওই විදිහට යමක් දැනෙනවා. හැබැයි ඔය ක්‍රම ඕවත් තව ටික ටික පහු කරගෙන යනකොට හුස්ම රැල්ලේ යම් සංසිනීමක් දැනෙන්න ගන්නවා. හැබැයි ඒ අවස්ථාවේදී අපිත් ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. දැන් අපි හොඳට ඒකටම নিমগ্ন වෙලා මේ ආස්වාස ප්‍රස්වාසයේ ක්‍රියාවලියේ කිසිම තැනක් මගහැරෙන්න නොදී මේකේ මුල්ුල්ලම දැක ගන්නාසුලුව. ඒ කියන්නේ මේකේ කොහොමද මේ ඊටාම සියුම්ම මුල පටන් ගන්නෙ කොහොමද? ඊළඟට මේක ක්‍රමානුකූලව වර්ධනය වෙන්නේ කොහොමද? අපේ දැනීම වර්ධනය වෙන්නේ කොහොමද? ඊළඟට නැවත ඒ දැනීම නොදැනීමක් දක්වා. එහෙම නැත්නම් නොදැනෙන මට්ටමකට සංවේදී නොවන මට්ටමකට මේක සියුම් වේගෙන ගිහිල්ලා ආස්වාසය අවසන් වෙන්නේ කොහොමද ඊළඟට මේ ආස්වාසයත් ප්‍රස්වාසයත් අතර යම්සි මේක හිඩසක් වගේ තියෙනවා නම් ඒක පවා ඉතින් Tamanට හසු වෙන්න පුළුවන් ඊළඟට ප්‍රස්වාසයත් ක්‍රමානුකූලව ওই විදිහට බොහොම සියුම්ම පටන් ගන්නවා පටන් අරගෙන ඔන්න සියුම්ම තව තව ටික ටික දැනීම වර්ධනය වෙලා යම් උච්ච අවස්ථාවකට පැමිණලා ඊළඟට නැවතත් ක්‍රමයෙන් අඩු වෙලා යනවා ඉතින් මේකේ හොඳට নিমগ্ন වෙනවා නිමග්න වෙනවා කියන්නේ බුදුරජාන් වහන්සේ පාවිච්චි කරන්නේ සික්ඛති කියලා වචනයක්. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති මේ මුළු ආස්වාස ප්‍රස්වාසයේ මුලැමැද අග දැකගනිමින් මුළුල්ලම දැකගනිමින් ਸਰව කියන්නේ ආස්වාසයේ පටන් ගැනීමේ පටන් අග දක්වාම දැනගනිමින් ප්‍රස්වාසයේ තේ විදිහට මුල ඉඳන් අග දක්වාම දැනගනිමින් එයා හික්මෙනවා ඒ සඳහා එයා යෙදිලා කටයුතු කරනවා ඉතින් එහෙම වෙනකොට තමයි ඔන්න ටික ටික ටික ටික තවදුරටත් මේක සියුම් වෙන්න ගන්නවා. දැන් මේ අවස්ථාවේදී අපි සියුම් වෙනකොට අපිට දැන් මේක අහුවෙන්නේ නැති තරමට දැන් සියුම් වුණ සියුම් වේගනේ යනකොට අපි සමහර ලාවට අපිට හිතෙනවා දැන් මගේ සතිය දුර්වල වෙලා මට දැන් කලින් පෙනිච්ච ආස්වාස ප්‍රස්වාසයවත් දැනෙන්නේ කියලා අපි ඇතැම් වෙලාවට වැරදි විදිහට වටහා ගන්නවා මේ අපේ සතියේ දුර්වල වීමක් කියලා. නමුත් ඇත්ත වශයෙන් ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. මේ අරමුණේ එක්තරා අන්දමක සාමාන්‍ය අපි කියන ගෙවන් වීමක් කියලා. එක්තරා අන්දමක තව තවත් සියුම් වීමක් සිද්ධ වෙනවා. අපේ කියන්නේ සතියත් ඒ අන්දමටම අපේ හිතත් බොහොම තැම්පත් වෙනවා. ඉතින් ඒ ඒ අවස්ථාවේදී බුදුදහන් වහන්සේ කියන්නේ මේ කටයුත්තට අනුග්‍රහ කරන්න. පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති. දැන් මේ ආශාද ප්‍රස්වාසය ක්‍රමානුකූලව තැම්පත් වෙනකොට ප්‍රමාණිකෝලව හොඳට සමනය වෙනකොට ඒ කටයුත්තරත් අනුග්‍රහ කරන්න ඕනේ. අපි වෙන අරමුණක් අරමුණකට යන්න හිත යන්න නොදී එහෙම නැත්නම් වෙන අරමුණු අලුතෙන් හඳුන්වා දෙන්නේ නැතුව මේ කටයුත්තේම මනාව හික්මෙන්න ඕනේ. මනාව යෙදෙන්න ඕනේ. ඔන්න ඔහොම ඉන්නකොට ඇතැම් වෙලාවට අපිට නොදැනුවත්වම නිින්ද යන ඉඩ තියෙනවා. ඔය නිින්දෙන් අපි බේරෙන්නත් ඕනේ. දැන් මේ මට්ටමට එනවා කියන්නේ කාමච්ඡන්දය කියන නීවරණේ සෑහෙන්න යටපත් වෙලා. ඊළඟට ව්‍යාපාද නීවරණ යටපත් වෙලා. උද්දච්ච කුක්කුච්ච යටපත් වෙලා. විචිකිච්ඡා යටපත් වෙලා. හැබැයි ඔය අවස්ථාවේදී තීන මිද්ද නීවරණය මතුවෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි දන්නේම නැතුව නින්දට වැටෙනවා. මොකද දැන් හිත යන්නේ බොහොම සියුම් අවස්ථාවක. අපිට පුළුවන් නම් මෙතෙන්දී නිින්ද යන්නෙත් නැතුව ඊටාම අවදිමත්ව මේ සියුම් මට්ටමේ හිත පවත්වන්න ඒ ඒ தત્ත්වය ටිකක් හුරු කරන්න ඕනේ. දැන් මහත්යාට පුළුවන් ද කියන්න කොච්චර විතර වෙලාවක් මේක පවත්වන්න පුළුවන්ද කියලා. ගම් සයන්ස් මට මේ මේ මේ තිහෙතත් ඒ අවස්ථාව උදා වෙලා තිබුණා. ඔව්. සමහර වෙලාවට ඒ අවස්ථාව මම දන්නවා නිින්ද ගිහින් නොවේ කියන එක. හොඳයි. සිත කය දැනෙන්නෙම නැතුව ගිහින් ඉඳලා නිකන් එක සෑහෙන වෙලාවක් වෙලාවකට නිගමනය කරන්න බෑ. ඔව්. නැවතත් ප්‍රකෘති තත්වයටපත් වෙනවා. හොඳයි. ඒ කියන්නේ නිින්ද නොගිය බවත් විශ්වාසයි. හැබැයි අර කලින් තිබිච්ච සංඥා මට්ටම නෑ දැන්. නෑ. ඒ කියන්නේ තමන්ට ඉන්න තැන ඒ තරම් තේරුමක් නැහැ. අර කලින් ආස්වාස් ප්‍රසආසය තිබිච්ච වැටහීමක් නැහැ. හැබැයි හිත නිකන් උඩට යනවා වගේ දැනෙනවා. කය උඩට යනවා වගේ දැනෙනවා. ඒ වගේ දේවල් දැනෙනවා. ඔය தත්ත්වය කියන්නේ විනාඩි 30ක් විතර වගේ පවත්වන්න පුළුවන්ද? ඒ කාලපරාසය සොයනස මට තේරුම් ගන්න අමාරුයි. නමුත් කය ඒ ඉඳගත්තු ඉරියව්වෙන් මේ විදිහටම තියෙනවා. හොඳයි. එහෙම වෙන වෙන ස්වභාවයකුත් නැති වගේ මට පැහැදිලි. හොඳයි. දැන් අදත් ඒ වගේ අවස්ථාවක් ඇති වෙච්ච නිසා තමයි මම ඊට පස්සේ මොකද්ද ගන්න තීරණය කියන එක. හොඳයි. එහෙමනම් අපිට මේ தত্ত্বය පවත්වන්න පුළුවන් නම් ඒ කියන්නේ හිතේ එකඟ බව මේ මට්ටමේ අපිට විනාඩි 20ක් 30ක් පවත්වන්න පුළුවන් නම් දැන් අපිට ඔය ඔය සමාධි මට්ටමින් ඔය එකඟ භවෙන් හැරෙන්න පුළුවන් විපස්සනා පැත්තකට. මීට කලින් විපස්සනා භාවනාවක් වඩලා තියෙනවද? ඊට පස්සේ දැන් ඔය ආනාපාන සතිය ඇතිවීම නැතිවීම තුලින් තමයි ඔය தත්ත්වය ඇති වෙන්නේ සවිනාංශ. අහහ. ඊට පස්සේ ඉතින් හැම දෙයක්ම අපි විදර්ශනාන වලින් පීවිසියෙන් බලනවා හිම මේකේ ඇතිවීම නැතිවීම මොකද්ද කියන එක බලනවා. ඒක පොඩ්ඩක් විස්තර කරන්න බලන්න. කියන්නේ සනස දැන් අපි ප්‍රകൃති ජීවිතේ ඉන්නකොට ඔව් සද්දයක් ඇහුණත් ඒ සද්දය ඇති වුණා ඒකම නැති වුණා. ඒක ඒ වගේම දැන් මගේ මේ කනට ඇහෙන සද්දයක් ඇති වුණා ඒ කන කියන එකත් මේ ස්වභාවයක් නැති වුණා. ඒ වගේ ඒ ආයතන 6 ගැනමත් එහෙම පොඩි බැලීමක් කරලා තියෙනවා සන්නහස. හොඳයි. දැන් මෙතෙන්දී අපිට පුළුවන් මෙහෙම දැන් අපේ මුකුත් මානසිකාරයක් ඒ කියන්නේ මෙනෙහි කිරීමක් නොකර දැන් මේ හදාගත්ත එකඟ බව ඉස්සෙල්ලම කියන්නේ මේ කයේ හැපිලා තියෙනවනේ යම් යම් ස්ථාන. දැන් මේ වැදිලා තියෙනවා. දැන් මම වාඩිලා ඉන්නකොට මේ යටිපතුල් යම් යම් මේ කියන්නේ මේ කොට්ටෙත් එක ස්පර්ශ වෙනවා. ඊළඟට කකුල් දෙක හරස් වෙලා තියෙන තැන ස්පර්ශ වෙනවා. අත් දෙක මෙහෙම තියාගෙන ඉන්නවනම් මේ අත් දෙක ස්පර්ශ වෙන තැනක් තියෙනවා. ඉතින් මේ විදිහට කයේ හොඳට මේ ස්පර්ශ වෙච්ච ස්ථාන අපිට ප්‍රකටව තියෙනවා. දැන් මේ සියුම් මට්ටමේ ඉඳලා මේ කයේ දැනෙන ඒ ස්පර්ශ ස්ථානවලට හිත යොමු කරන්න. මුකුත්ම මෙනෙහි කරන්න එපා දැන්. හිතට මෙනෙහි කිරීමකින් තොරව අර හොඳ එකඟ බව දැන් මේ කයේ ස්පර්ශ ස්ථානයකට යොමු කරගෙන මද වේලාවක් ඉන්න ඉන්නකොට දන්නේම නැතුව අර එකඟ බව දැනට හැදිලා තියෙන මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේනේ. ඒ එකඟ බව මෙතෙන්ට මාරු වේවි. එතෙන්ට මාරු වුණාට පස්සේ තවදුරටත් එතන තවත් ශක්තිමත් වෙනවා. ශක්තිමත් වුණාට පස්සේ තවදුරටත් මේක ආසන්න වෙලා මේක බලාගෙන ඉන්න. අපි තුමු මේකේ ඒක නිකන් Tamanට සමහරලාට උණුසුමක් වශයෙන් දැනෙන්න පුළුවන්. සමහරට තද ගතියක් වශයෙන් දැනෙන්න පුළුවන්. ඒ හොඳටම ඇති. ඊළඟට අපි හිතමු බැරි වෙලාවත් ඔහොම කරනකොට හිත විසිරුනොත් නැවතත් මෙතෙන්ට එන්න. මෙතෙන්ට ඇවිල්ලා අර එකඟ බව හදා ගන්න. නැවතත් අර විදිහට ස්පර්ශ ස්ථානයකට ගෙනහිල්ලා ඒක බලන්න. දැන් අපි උත්සාහවත් වෙන්නේ දැන් අපි මෙතෙක් ඇත්තරම දිනු කරලා තියෙන එක්තරාන්දමකින් අරමුණක් එක්ක සතිය පවත්වන්න. දැන් අපි හැබැයි ඒ අරමුණ සෑහෙන දුරට එක තැන තිබුණේ. දැන් අපි උත්සාහවත් වෙනවා මේ කයේ විවිධ තැන්වල අරමුණ වෙනස් කරමින් හැබැයි අඛණ්ඩ සතියක් පවත්වා. මේකට දැන් උත්සාහවත් වෙන්න. මේක දැන් මට හිතෙනවා මහත්තයාට කරන්න පුළුවන්. ඒකෙන්ද පොඩ්ඩක් දැන් උත්සාහවත් වෙන්න කයේ මේ හැපෙන තැන්වලට හිත යොදනවා ටිකක් වෙලා ඒක මේ නිරීක්ෂණය කරමින් ඉන්නවා. හැබැයි මුකුත් මෙනෙහි කරන්නේ නැහැ. අනිත්‍යයි අනිත්‍යයි කියලාවත් ඒ මුකුත් මෙනෙහි කරන්නේ නැහැ. නිකන් බලාගෙන ඉන්නවා. ඒකේ නිකන් අරමු දැන් දැන් හැකියාව ඇති මට හිතෙන විදිහට මේකේ මේ අරමුණක් අරමුණක් වශයෙන් තේරුම් ගන්න දැන් හැකියාව තියෙනවානේ. එතකොට මේ අපි හිතමු මේ උණුසුමක් දැනෙනවා නම් ඒ උණුසුම දිහා බොහොම මධ්‍යස්ථ සිතින් බලාගෙන ඉන්න. ඊළඟට තදවීමක් දැනෙනවා නම් ඒ තදවීම දිහා බොහොම මධ්‍යස්ථ සිතින් බලාගෙන ඉන්න. ඊළඟට ඒක මාරු වෙන තැනකට. ඒ වෙන තැනක් ඊට වඩා හොඳට ප්‍රකට නම් පැහැදිලි පැහැදිලි නම් මේ කලින් තිබිච්ච තැනට වඩා අන්න එතෙන්ට මාරු වෙන්න ඒකත් බලාගෙන ඉන්න. දැන් පොඩ්ඩක් අර හදාගත්ත එකඟ බව තැනින් තැනට වෙන මේ මාරු කරමින් හැබැයි ඒ එකඟ බවම පවත්වා ගන්නත් උත්සාහ කරන්න. මේක දෙයි කළා බලන්න අපි ඊට පස්සේ බලමු මේ මේ තොරතුරු කොහොමද කියලා. හොඳයි. අපි හොඳයි ඊළඟ ප්‍රශ්නට යමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම නිස්සරණ ආරණ්‍යයට දෙවනවර පැමිණි යෝගිනියක වෙමි. ආනාපාන සතිය අරමුණු කිරීමේදී ටික වේලාවකින් පළමුව කය තැන්පත් වී හොඳින් සිතද තැන්පත් වේ. වේදනා දැනීම නැත. නැවත හුස්ම රැල්ල සංසිදී සියුම් වී ටික වේලාවකින් නැවත කය නොදැනී සිත හොඳින් තැන්පත් වේ. ඊටාම ශාන්ත ස්වභාවයකටපත් වේ. වරින් වර සිතුවිලි පැමිණියද බාධාවක් නැත. සෑහෙන වේලාවක් එසේ සිටිය හැකිය. සතියද හොඳින් පවතී. වරින් වර හුස්ම රැල්ල ඕලාරික උනත් ඉහත తত্ত্বය පරයන්කේ පුරාම නැවත නැවත හටගනී. සක්මන් භාවනාවේදී මෙනෙහි නොකර කයට සක්මන පවතිනටදී මම සිහියෙන් සිටිමි. වරින් වර සිත වෙනත් අරමුණු වලට ගියත් සක්මන සිහියෙන් කරමි. මේ මාගේ අත්දැකීමයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මේ මට්ටමේ කොච්චර විතර දැන් පවත්වන්න පුළුවන්ද දන්නේ අර මහත්තයාගේ ටිකක් ආසන්නේමයි මේ යෝගියත් ඉන්නේ. කියන්න පුළුවන් නම් කොච්චර විතර මේ මට්ටමේ පවතින්න පුළුවන්ද කියලා. අන්න අතන මේ පැණි කෙනෙක් ඉන්නවා. හරි. සර ස්වාමීන් වහන්සේ. ඔව්. පැයක් එකමාරක් විතර පවතින්න පුළුවන්. ඒ කියන්නේ මේ මේ හිතේ එකඟ බව පැයක් එකමාරක් විතර මේ මට්ටමේම පවත්වන්න පුළුවන්. නැවත නැවත මේ කියන්නේ ඉඳගෙන කරන භාවනාවේදී මේ මට්ටම ගන්නත් පුළුවන්ද දැන්? ගන්නත් පුළුවන්. ඒ හිත විසිරෙන්නේ නැහැ. ඒ කියන්නේ පොඩ්ඩක් අරමුණු ආවට ඒ තරම් මොකුත් ගැටලුවක් නැහැ. එහෙමනම් අපි අර මහත්තයර දීපු බෙහෙතම තමයි දෙන්න තියෙන්නේ. <laughs> අපි පොඩ්ඩක් විපස්සනාවකට පෙළඹෙමු. දැන් කළා තියෙනවද? මීට කලින් කරලා තියෙනවද? හොඳයි. ස්වාමීන් වහන්සේ මේ අරමුණු මෙනෙහි කරලා තමයි මම මේ தත්ත්වයට ආවේ. එනේන අරමුණු. ඒක වෙ හිතට එන අරමුණු මෙනෙහි කරාද? එහෙමයි. ආ මට පොඩ්ඩක් විස්තර කරන්න බලන්න. දැන් වේදනා දැනීම හැඟීම් හැමදේම මෙනෙහි කරලා තමයි ආනපන සතියෙන්. නෑ ඒක නෙමෙයි දැන් මේ කියන්නේ. ඒ මෙනෙහි කිරීම ඇවිල්ලා මේ ආනාපාන සතියට එන්න, ඒ කියන්නේ ආනාපාන සතිය වැඩෙන්න කලින් කරපු මෙනෙහි කිරීමක්. ඒක නෙමෙයි දැන් මේ කරන්න හදන්නේ. දැන් එකඟ බවක් අපේ සමාහිත බවක් හදාගෙන ඒ එකඟ බව දැන් අපි විපස්සනා සඳහා පාවිච්චි කරන්නයි හදන්නේ. දැන් අපි මෙතෙක් කලේ අර අරමුණු නිකන් බැහැරලා යෑම සඳහා එහෙම නැත්නම් අරමුණු වලින් හිත මුදවා ගැනීම සඳහා මේ මෙනෙහි කිරීම කරේ. දැන් එහෙම දෙයක් කරන්නේ හිත මෙනෙහි කිරීමක් කරන්නේ නැහැ දැන්. මෙනෙහි කරනවා කියන්නේ අපි තුමු දැන් වේදනාවක් දැනෙනවා. වේදනාවක් වේදනාවක් කියලා මෙනෙහි කරනවා. ඒක දැන් කරන්නේ නැහැ. දැන් කරන්න තියෙන්නේ අර එකඟ බවම එකඟ හිත එකඟ වෙච්ච දැන් හිත දැන් මෑනියන්ට පුළුවන් අපි තුමු පැය බායක් පවත්වන්න පුළුවන් කියලා. දැන් එක දිගට පැයම ඔහම පවත්වන්නේ නැතුව අපි තුමු හොඳට එකඟ බව සකස් වුණාට පස්සේ Tamanට දැනෙනවා ඔන්න දැන් හිත එකඟ වෙලා. දැන් මට ඕන තැන දැන් හිත පවත්වන්න පුළුවන්. දැන් මම කිව්වොත් ධනහිසට අවධානය යොමු කරන්න කියලා හිත එයා ධනහිසට අවධානය යොමු කරනවා. එතන එතන නවතිනවා. මම කිව්වොත් අත් දෙකට අවධානය යොමු කරන්න කියලා හිත එතන එතෙන්ට යනවා. දැන් හිත හසුරුවීමේ හසුරු يعني පාලනය කිරීමේ හැකියාවක් Tamanට ලැබිලා තියෙනවා. එතකොට ඒ ශක්තිය Tamanට ආපු බව විශ්වාස වුණාම දැන් Tamanට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. දැන් අපි තුමු එකඟ බව හදාගත්තා. බලන්න පරීක්ෂා කළා. දැන් මෙතන කකුල මේ අපේ ධනහිසට අවධානය යොමු කරන්න ඕන වුණොත් ඔන්න දැන් එතෙන්ට අවධානය යොමු කරන්න පුළුවන්. අත් දෙකට අවධානය යොමු කරන්න ඕනොත් එතනට අවධානය යොමු කරන්න පුළුවන්. දැන් හිත අපි කියන විදිහට වැඩ කරනවා. ඒ මට්ටමට ඇවිල්ලාද කියලා බලන්න. ඇවිල්ලා නම් ඒ කියන්නේ ඒ මට්ටමට ආවට පස්සේ දැන් අර කලින් ප්‍රශ්නෙට උත්තර දුන්නා වගේ දැන් පොඩ්ඩක් මේ කයේ වදින ස්ථාන ස්ථානවලට අවධානය යොමු කරන්න. එහෙමයි. දැන් අපි හිතමු අත් දෙක මෙහෙම තියාගෙන ඉන්නකොට අතේ උණුසුමක් දැනෙනවා. එක්කෝ දැන් අපි එක එක්කෙනාට එක එක දේවල් ප්‍රකට වෙන්න පුළුවන්. අපිට හැමෝටම එකක් කියන්න බෑ. ඇතම් කෙනෙකුට මේ උණුසුම වඩා ප්‍රකට වෙන්න පුළුවන්. ඇතම් කෙනෙකුට මේ එකාතක බර අනිත් අතට හුඟක් ප්‍රකට වෙන්න පුළුවන්. ඇතම් කෙනෙකුට මේකේ දැනෙන මේ තද ගතිය ඒක ප්‍රකට වෙන්න පුළුවන්. නැත්නම් කයේ බර ගතියක් ප්‍රකට වෙන්න පුළුවන්. ඉතින් මේ විවිධ දේවල් මේ හොඳට වැටහෙන්න පුළුවන්. ඒ කැමැති එහෙකට හිත යොදුවට ප්‍රශ්නයක් නැහැ. එහෙමයි සාමි. ඒ කැමැති එහෙකට තමන්ට වඩාත්ම පැහැදිලි තැනකට ඉසල හිත යොදන්න. හිත යොදාගෙන මුකුත් මෙනෙහි කිරීමකින් තොරව බලාගෙන ඉන්න. බොහොම සාන්තව බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. ඊළඟට අපි තුමු එතන ඒ තරම් කියන්නේ සාරයක් නැහැ. එහෙම කියන්නේ අපිට බලන්න තරම් දෙයක් නැත්තම් එතන ටිකක් ඒත් රැඳෙන්න එකපාරට තැන වෙනස් කරන්න එපා. ටිකක් එතන රැඳිලා ඉවරලා මොකුත් ඒ තරම් වැටහෙන්නේ නැත්තම් තව වෙනත් තැනක් අහු වුණොත් එතනට දාන්න. එතන එතන පවත්වන්න. ඉතින් මේ විදිහට පොඩ්ඩක් මේ කය පුරා දැන් හිත යොදවන්න, අරමුණ වෙනස් කරන්න. හැබැයි සතිය අඛණ්ඩව තියාගන්න. අර හදාගත්ත එකඟ බවත් විසිරෙන්නේ නැතුව, හිත විසිරුවා ගන්න නැතුව එකඟ බව තියාගන්න. බැරි වෙලාවත් හිත විසිරුණොත් නැවතත් ආනාපාන සතිය වඩලා මුල කර්මස්ථානයේ නැවතත් මදක් වඩලා එකඟ බව හදාගන්න මේ නැවතත් මේ කාර්යය මෙදෙන්න. එහෙමයි සර්. හොඳයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ගරුතර ස්වාමින් වහන්සේ මා වසර 3ක පමණ සිට පරයන්ක භාවනා කටයුතු කරමින් සිටින අයෙකි. මාහට ප්‍රකට වනුයේ පිම්බීම හැකිලීමයි. දැන් ලැබෙන අවස්ථාව අනුව භාවනා කටයුතු පැය භාගයේ පැය තුන් කාලක් පැයක් වගේ දිනකට කරනු ලබයි. ආස්වාසයේදී උදරයේ පිම්බීමද ප්‍රස්වාසයේදී හැකිලීමද හොඳින් දැනේ. මෙසේ දැනෙන පිම්බීම හා හැකිලීම ටිකින් ටික අඩුවෙන බවක් බවත් සියුම් වී ගොස් එක් අවස්ථාවක නොදෙනී ගිය බවත් දැනුණා. පසුව මාගේ ශරීරයේ තිබේද යන්නවත් නොදෙනී සිත පමණක් පැය කාලක් පමණ පාවෙන ගතියක් වගේ දැනුණා. මෙලෙස සෑහෙන වේලාවක් සිත අරමුණක් නොමැතිව සැහැල්ලුවෙන් සිටියා. සමාධිය යන්නේ හඳුන්වන්නේ මෙම අවස්ථාවද යන්න මට පහදා දෙන මෙන් කරුතර ස්වාමීන් වහන්සේගෙන් දැනගැනීමට කැමැතියි. මෙසේ කීප දිනක්ම මේ ආකාරයට සිදුව ඇත. ඉන්පසු හදිසියේ ගැස්සීමකින් මෙන් අවදි වේ. එවිට මුලින් තිබූ தત્ත්වය සම්පූර්ණයෙන් නැති වී ගොස් සාමාන්‍ය தત્ත්වයට පත් වේ. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි. හුඟක් දෙනෙක් එකම වට්ටම් වලට ඇවිල්ලා තිනවා. කෙසේ නමුත් දැන් ඇතරම මේ අපි සමාධිය කියන එක ඒ කියන්නේ සමත පැත්තෙන් අර්ථ දක්වන්නත් පුළුවන් විපස්සනා පැත්තෙන් අර්ථ දක්වන්නත් පුළුවන්. අපි සමා මේ නිකන් ඉස්සෙල්ලා අපි මේ ප්‍රශ්නෙට යමු වෙන්නේ ඉස්සෙල්ලා පොඩ්ඩක් ඒ ගැන දැනුවත් වුණා නම් සමත සමාධියකදී අපි කියන්නේ යම්සි එක කුසල අරමුණක හිත පවත්වනවා. නැවත නැවත ඒ අරමුණේම හිත පවත්වන්න පුළුවන් දිගු වේලාවක්. වෙන වෙන අරමුණු වලට හිත පනින්නේ නැහැ, දුවන්නේ නැහැ. හැබැයි අපි අර ගත්ත කුසල ආරම්මණයම හිත නැවත නැවත පවතිනවා. විනාඩියක් දෙකක් තුනක් පහක් 10ක් පැය භාගයක් ඒ අරමුණේම හිත එකඟ බවක් පවතිනවා. නමුත් විපස්සනා මට්ටමේදී එතෙන්දෙත් සමාධියක් ගොඩනගෙනවා. හැබැයි එතෙන්දී අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙනවා. එක්කෝ එක ප්‍රදේශයකට අපි හිත යොදාගෙන ඉන්නවා ඒ ප්‍රදේශයේ යම්සි කම්පන ස්වභාවයක් දැනෙනවා චංචල වෙන ස්වභාවයක් සෙල වෙන ස්වභාවයක් දැනෙනවා නැත්නම් උණුසුමක් නිරන්තරයෙන් වෙනස් වෙනවා දැනෙනවා මේ විදිහට අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙනවා හැබැයි අඛණ්ඩ සතියක් තියෙනවා දැන් මේ අඛණ්ඩ සතියක් තියෙනවා අරමුණ වෙනස් වෙනවා ඒ එතෙන්දී විපස්සනා සමාධියක් ගොඩනගෙනවා. ඉතින් මේ ඇවිල්ලා ඊළඟට මේකම තවදුරටත් වර්ධනය වෙලා විපස්සනා මට්ටමේදී කෙනෙකුට එන්න පුළුවන් අරමුණ සම්පූර්ණයෙන්ම නොදැනී ගිහිල්ලා හිත බැසගත්ත අරමුණක් නොතේරෙන මට්ටමක් එන්න පුළුවන්. මේ කියන්නේ දැන් ඇහෙන් රූප ගන්නෙත් නැහැ, කනෙන් සද්ද ඇහෙන්නෙත් නැහැ, නාසයට ගඳක් සුවඳක් දැනෙන්නෙත් නැහැ, දිවට රසයක් දැනෙන්නෙත් නැහැ, හිතේ අරමුණුත් නැහැ. හිතත් බොහොම සංසිඳිලා. කය දැන් පවත්වපු අපි අරමුණු කරගෙන හිටිය මේ කයට දැනිච්ච දේ අපි තුමු ආස්වාස ප්‍රස්වාසය වේවා පිම්බීම හැකිලිම වේවා ඒ යම්සියේ මේ පොට්ටබ්බ අරමුණ මේ වායෝ පොට්ටබ්බ පැත්තෙන් ආපු ඒ අරමුණ ඒකත් සෑහෙන සංසිඳිලා. ඔන්න ඔය මට්ටමේදී අරමුණකින් තොරවත් සමාධියක් හැදෙන්නත් පුළුවන්. ඉතින් ඔය එක එක පැතිවලින් එතකොට මේ සමාධි මට්ටම් එනවා. ඉතින් තමන් මේ හැබැයි මේ එකක්වත් අපි එල්ල කරගෙන භවනා කරොත් වැරදි. ඒ කියන්නේ අපි එල්ල කරගෙන භවනා කරනවා මම මෙන්න ඒකට යන්න ඕනි. ඉතින් එතකොට වැරදි. අපි මේ එතකොට කරන්නේ හිත නිකන් தত্ত্বගත කරන්න හදනවා. ඇත්ත වශයෙන්ම හිතේ ඒ සඳහා අවශ්‍ය කරන හේතු සම්පාදනය නොකර. ඒක වැරදි. අපි නිවැරදිව සතිය දිනු කරනකොට සතියේ ප්‍රතිඵලයක් වශයෙන් සමාධිය ලැබෙනවා. හැමතිස්සෙම අපි මතක තියාගන්න ඕනේ අපි මේ භාවනාවක් වඩන්නේ මේ සමාධියක් ඉල්ල කරගෙන නෙමෙයි. සමාධිය කියන්නේ අතුරුඵලයක්. ඒ වගේමයි ඇතම් අවස්ථාවලදී සමාධිය යම් පමණක පාලනය කරන්නත් සිද්ධ වෙනවා. මොකද සමාධිය අනවශ්‍ය විදිහට වැඩි වුණොත් අපිට විපස්සනා වේදී විශේෂයෙන්ම අරමුණු අවශ්‍ය වෙනවා විපස්සනා භාවනාවක් කරන්න. අනවශ්‍ය විදිහට සමාධිය උත්සන්න වුණොත් එහෙම අරමුණු බොහෝසෙන් යටපත් වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට නිකන් අර බංකරයකට ගියා වගේ අපි ඔහේ ඉන්නවා අරමුණු නැහැ. එතකොට විපස්සනාවක් ඇත්ත වශයෙන් කියන්නේ අරමුණු අවශ්‍යයි විපස්සනාව සිද්ධ වෙන්න. එතෙන්දී අර මේ ඒ මට්ටමේ විපස්සනාවක් සිද්ධ වෙන්නේ නැහැ. නිසා සමාධිය ඉතින් අපි ටිකක් පරිස්සමේ මේ ඒ ඒ අවස්ථානුකූලව කටයුතු කරන්න ඕනේ සමාධියත් එක්ක. දැන් අපි මෙතන ප්‍රශ්නය යමු වුණොත් දැන් අපි හුඟක් වෙලාවට විස්තර කරා ආනාපාන සතිය ගැන මම මේක අවස්ථාවක් කරගන්නවා මේ පිම්බීම හැකිලිම ගැනත් යම් ඒ කියන්නේ මදක් විස්තර කරන්න. එතකොට අනිත් අයටත් යම් වැටහීමක් ගන්න පුළුවන්. දැන් පිම්බීම හැකිලීමත් මේ ආනාපාන සතියට සෑහෙන දුරට අනුරූපවයි ඇත්තටම සිද්ධ වෙන්නේ. පිම්බීම හැද්දිත් ඉතින් අපිට මේක බොහොම සරලව අපිට තේරෙනවා දැන් හුස්ම ගන්නකොට මේ උදර කොටස උදර ප්‍රදේශයේ පිම්බෙනවා හුස්ම හෙලනකොට උදර ප්‍රදේශය හැකිලෙනවා ඉතින් මේ උදර ප්‍රදේශයේ පිම්බීම අපි දැන් ආනාපාන සතියේදී නම් අපේ අවධානය තිබුණ මේ නාසික අග්‍රේ නමුත් පිම්බීම හැකිලියම භාවනා කරන කෙනෙක්ට අවධානය තියෙන්නේ මේ උදර ප්‍රදේශයේ එතකොට මේ ස්ථාන වශයෙන් ගත්තොත් කයේ යට කොටසේ තමයි අවධානය තියෙන්නේ. අපේ එකඟ බව හැදෙන්නේ. හිත පවත්වන්න ඕනේ මේ කයේ යට කොටසේ. දැන් ඔහොම ඉන්නකොට කයේ මේ උදර ප්‍රදේශයට හිත යොදාගෙන ඉන්නකොට අර මාංශ පේශී මේක ක්‍රමානුකූලව ඉස්සරහට නෙරාගෙන එනවා Tamanට තේරෙනවා. ඒක තේරෙන්නේ එක ඇතම් කෙනෙකුට මේකේ චලනයේ වශයෙන් තේරෙන්න පුළුවන්. ඇතම් කෙනෙකුට තදවීමක් වශයෙන් තේරෙන්න පුළුවන්. ඉතින් මේ විවිධ කොයි මට්ටමින් තේරුණත් ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන්නේ මේ මුළු ක්‍රියාවලියේම හිත පවත්වන්න උත්සාහත් වෙන්න. එතකොට මේ ක්‍රියාවලියත් අර ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය වගේම ඊටාම සියුම්ව පටන් අරගෙන යම් උච්ච මට්ටමකට පැමිණිලා, ඒ කියන්නේ හොඳට දැනෙන මට්ටමකට පැමිණිලා ඊළඟට සියුම්ම නොදැනී යනවා. එතකොට මේ පිම්බීමේ චක්‍රය අවසానයි. පිම්බීමේ ක්‍රියාවලිය අවසానයි. ඊළඟට හැකිලිම පටන් ගන්න කලින් යම් පමනක විවේක මට්ටමක් තියෙන්න පුළුවන්. ඊළඟට ඔන්න හැකිලිමේ ක්‍රියාවලිය පටන් ගන්නවා. ඒකත් ඊටාම සියුම්ම පටන් අරගෙන යම් උච්ච මට්ටමකට පැමිණිලා හොඳට දැනෙන මට්ටමකට පැමිණිලා ඊළඟට ඔන්න අවසන් වෙලා යනවා. නැවතත් ඔන්න පිම්බීම පටන් ගන්නවා. ඉතින් මේ මුළු ක්‍රියාවලියම වෙනත් අරමුණු වලට හිත යන්න නොදී අපි මේකෙම හොඳට নিমগ্ন වුණොත් මේකම හොඳට බලාගෙන හිටියොත් දැන් මේ ප්‍රශ්නේ විස්තර කරලා තියෙන විදිහට ඔන්න ඒකත් තැම්පත් වෙන්න ගන්නවා. ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලියට වෙච්ච දේම මෙතෙන්ටත් වෙනවා. ඒකත් හොඳට සංසිඳෙනවා. ඒ සංසිඳෙද්දී අපි වෙනත් අරමුණු හඳුන්ලා දෙන්න නරකයි. මේක සංසිඳෙන්න දෙන්න ඕනේ. දැන් හොඳට අපි තුමු සංසිඳුණා. දැන් සංසිඳිලා දැන් Tamanට නොතේරෙන මට්ටමට දැන් මේක පිම්බෙනවද හැකිලෙනවද කියලා වෙනස දැනගන්න බැරි තරමට අපි තුමු සංසිඳුණා. අන්න ඒ මට්ටම පවත්වන්න පුළුවන් නම් අපි තුමු විනාඩි 20ක් 30ක්. එතකොට අපි තුමු ඒ ඒ අවස්ථාවේදී දැන් මේ ප්‍රශ්නේදී මතුවෙන්නේ අරමුණක් ඇත්තෙම නැහැ. අරමුණක් කියන්නේ හොයාගන්න තරම් නැති තරමට කයත් නොදැනී ගිහිල්ලා දැන් පොඩ්ඩක් මට විස්තර කරන්න පුළුවන් නම් මෙතෙන්ද හිතේ මට්ටම කොහොමද කියලා දැන් මේ අවස්ථාවේදී හිතට සිතුවිලි බහුලව එනවද නැත්නම් සිතත් සම්පූර්ණයෙන්ම නිශ්චලද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන් නම් හොඳයි. මෙතන ඉස්සරහා මයික් එක තියලා තියෙනවා. එතෙන්ට ඇවිල්ලා කියන්න. සම්නන්සේ මේ ඒ ඒ වෙලාවට හිත නිකන් උඩට ඇවිල්ලා පාවෙනවා වගේ තියෙනවා. හොඳයි. වෙන අරමුණු හිතට එන්නේ නැද්ද? අරමුණු හිතට එන්නේ කයක් තියනවාද කියලා දැනෙන්නෙත් නැහැ. හොඳයි. ඔය ඔය தත්ත්වය කොච්චර විතර වෙලා පවත්වන්න පුළුවන්ද? ඔව් පැය කාලක් විනාඩි 20ක් එහෙම තියෙනවා. මීට කලින් අරමුණු වල විස්තර බලමින් විපස්සනාවක් එහෙම නෙමෙයි විපස්සනාවක් කියන්නේ එහෙම කළා තියෙනවද? කරලා තියෙනවා හැපෙන තැන් ඔව් මෙනෙහි කරලා තියෙන්නේ. ඔව් මෙනෙහි කරා කියන්නේ කොහොමද? දැන් මේ හැපෙන තැන් වලට හිත යොමු කළා. ඔව් ඊට පස්සේ මේ හැපෙනවා කියලා ඒක මෙනෙහි කරනවා. එතකොට ඒ තැන් වලත් ඒ හැපීම් නැති වෙලා වගේ යනවා. දැනෙන්නේ නැතුව යනවා. ඒ කියන්නේ හිතින් හිතනවද හැපෙනවා කියලා? ඔව් හැපෙනවා හැපෙනවා කියලා ඒක එහෙම තමයි අපිට කියලා දීලා තියෙන්නේ. හොඳයි කමන්නේ. දැන් අපි ඒ හැපෙනවා කියලා හිතින් හිතන්නේ නැතුව බලන්න එතනට විතරක් හිත යොදාගෙන ඉන්න. දැන් ඔක කළත් තියෙනවනේ. දැන් පොඩි වෙනස්කමක් කරලා බලමු. දැන් තියෙන්නේ ඔය ඔය මට්ටමට එනවා. එකඟ බව හදාගත්තා. හදාගත්තට පස්සේ දිගට සමාධි මට්ටමකට යන්නේ නැතුව හිත පාවෙන මට්ටමකට යන්න දෙන්නේ නැතුව එකඟ බව හැදුණා කියලා අර කලින් විස්තර කරා වගේ හිතර දැන් කියන දේ අහන මට්ටමකට එනවනේ හිත. දැන් එකඟ වෙනවා අපි අපි යොමු කරන තැනට හිත හිත ගමන් කරනවා. අපිට ඕන ඕන තැනට දැන් හිත යොදවන්න පුළුවන්. ඒ தත්ත්වයට ආවනම් අර හැපෙන තැනට හිත යොදුවට පස්සේ මුකුත් හැපෙනවා හැපෙනවා කියලා හිතන්න යන්න එපා. හිතන්න යන්න නැතුව බලාගෙන ඉන්න. එතෙන්ට හැබැයි අවධානය බොහොම තීක්ෂණව යොමු කළා. එතෙන්ටම යොමු කළා තියාගෙන ඉන්නේ. එතන තියාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා. ඊළඟට වෙන තැනක් ඊට වඩා හොඳට දැනෙන්න යනවා නම් එතෙන්ට යොමු කරනවා. ඒක බලාගෙන ඉන්නවා. තවත් තැනක දැනෙනවා එතෙන්ට යොමු කරනවා බලාගෙන ඉන්නවා. හැබැයි Taman පවත්වන්න පුළුවන් නම් ඒ තැනක යම්සි අරමුණක් තියෙනවා නම් කියන්නේ වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා නම් ඒක මධ්‍යස්තව දැක ගන්න. ඒක දැන් මෙනෙහි කිරීමකින් තොරව. ඔය දෙක කළා බලන්න අපි ඊළඟට බලමු මේ මොනවාද මොකද කොහොමද தත්ති කියලා. හොඳයි. හොඳයි එහෙමයි සමත භාවනාව උදැසනාව ආනාපාන සතිය විදර්ශනාවට පුළුවන් සාවිනාස. ඇත්තටම ආනාපාන සතියත් විපස්සනාවට යොමු කරගන්න පුළුවන්. ඒක බුදුරජාන් වහන්සේ يعني විස්තර කරනවා දැන් ස්වාමීන් වහන්සේ දන්නවා ඇති අර මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රය හැම බුදුරජාන් වහන්සේ ඇත්තටම ආනාපාන සතිය 16 ආකාරයකින් විස්තර කළා කායානුපසනාව, වේදනානුපසනාව, චිත්තානුපසනාව, ධම්මානුපසනාව විදිහට ඇත්තටම විපස්සනා පැත්තකින් තමයි විස්තර කරන්නේ. ඇත්තටම දැන් අපි ආනාපාන සතියෙන් හදාගත්ත එකඟ බව එතෙන්ටම ආනාපාන සතියෙන්ම යන්නේ නැතුව දැන් මේ ඊට වඩා පහසු පැත්තකින් යන්නේ. හැබැයි කෙනෙකුට ආනාපාන සතියෙන්මත් විපස්සනාවට ගන්නත් පුළුවන්. දැන් බුදුරජාන් වහන්සේ පෙන්වන විදිහට ඒක අර මට තේරෙන්නේ මේ එක එක යෝගියාගේ හැටි. අපිට හරි අමාරුයි මේ ඔක්කොමලම මේ මේකෙන්ම යන්න කියලා යොමු කරන්න ටිකක් අමාරුයි. එක එක අයට මේ පැත්තට නිකන් නැඹුරුතාවයක් තියෙනවා. ආනාපාන සතියේම යන්න කැමති කෙනා මොකක් වෙලාවට එයාටම මේ එකඟ බව ආවට පස්සේ එයාටම තේරෙනවා මේ හුස්ම රැල්ල නිකන් වෙනස් වෙලා පේරෙනවා. නැත්තම් එහෙම නැත්තම් මේක මුලින් ආස්වාසයක් තිබිච්ච එක දැන් කැඩිලා කැඩිලා කැඩිලා කැඩිලා එහෙම තේරෙන්න ගන්නවා. නැත්තම් මේකේ උණුසුම් ස්වභාවයක් තිබිලා මේ නාසිකාග්‍රේ දැන් ඒ උණුසුම් ස්වභාවයට වැඩිපුර හිත ගිහිල්ලා ඒ හරහා යොමු වෙනවා. මේ නැත්තම් දැනෙන එක නාසිකාග්‍රේම දැනීමකට යොමු වෙනවා. දැන් ඒතොර මේ ආස්වාස ප්‍රස් මේ ආනාපාන සතිය හරහාම ආනාප මේ විපස්සනාවට තමයි නැඹුරු වෙන්නේ. හැබැයි ඇතම් කෙනෙකුට මෙතෙන්ට ආවට පස්සේ ආනාපාන සතියේදී මේ සමාධි මට්ටමේ නතර වෙනවා. එතකොට අපි ඒක අර කය දැනෙන දැන්වලට ස්පර්ශ තැන්වලට යොමලා මේ යොමු කරලා විපස්සනාවකට හදා ගන්න වෙනවා. නැත්තම් අපිට වෙන්නේ එක තැන නතර වෙලා ආනාපාන සතිය එකතැන අපි අරමුණක් මෙනෙහි නොකර වැඩි වෙලාවක් ඉන්න ඉන්න මේක තවදුරටත් සමත පැත්තෙන් තමයි වර්ධනය වෙන්නේ. සමත පැත්තෙන් වර්ධනය වෙලා සෑහෙන්න එක කියන්නේ දැන් විපස්සනා පැත්තක් මුකුත්ම නැහැ. අපි හිත පවත්වගෙන ඉන්නවා නාසිකාග්‍රේ ප්‍රදේශයේ ඒ හරහා සමත සමාධි පැත්තක් දියුණු වෙනවා අර පටිභාග නිමිත්ත ඒ වගේ මේ කියන්නේ ඒ නිමිති පහළ වෙලා ඒ හරහා මේ සමත සමාධි පැත්තකට තමයි යොමු වෙන්නේ. ඉතින් එතකොට ටිකක් අර ඒ හරහා ගිහිල්ලා ඉතින් ඕන්නම් ටිකක් ඔය ඔය පැත්තේ මේ <laughs> ගිහිල්ලා ඉතින් එන්නත් පුළුවන්. <laughs> ඉතින් අපි සාමාන්‍යයෙන් එහෙ වැඩි ඇවිදින්න යන්නේ නැතුව ඉක්මනට විපස්සනාවට ගන්නවා. එහෙමයි. හොඳයි. හොඳයි අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. ගරු ස්වාමින් වහන්සේ මම අවුරුදු 3ක් පමණ භාවනා කරන යෝගිනියක් මි. මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවයි. මට ආනාපානය සංසිඳී ගිය විට හිස් තැනකට හිස් අවකාශයකට පැමිණේ. එහිදී මගේ සතිය පවතී. එසේ සිටින විට මිනිත්තු 10ක් 15ක් පමණ නිදිමත ගතියක් පැමිණ හිස කඩා වැටේ. නමුත් මගේ සතිය එසේම පවතී. මෙසේ ටික වේලාවක් ගතවන විට එක්වරම ගැස්සී මට ප්‍රබල සතියක් පවතී. ඒ ප්‍රබල සතියෙන් මට පැය භාගයක් විනාඩි 45ක් පමණ සිටිය හැකිය. ඒ අවස්ථාවේදී මම සිත කයට දමා මගේ ශරීරයේ සීතල උණුසුම් පිම්බෙන චංචල වේදනා වන තැන් ගැන අවධානයෙන් සිටිමි. ටික වේලාවක් මෙසේ සිටන විට ඒ වාද නැතිව යයි. මේ මාගේ ආනාපාන සති භාවනාව විදර්ශනා භාවනාවට හැරෙන අවස්ථාවද ආනාපාන සංසිදී හිස්තැනට පැමිණෙන විට මාගේ පංච නීවරණ යටපත් වූ අවස්ථාවද මා විදර්ශනාවට හැරී තිබේ නම් එයත් ත්‍රිලක්ෂණයට යොදාගන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. පොඩ්ඩක් කියන්න පුළුවන්ද කාගේද කියලා ප්‍රශ්නේ? මෑනියෝ මීට කලින් අර විස්තර කරලා තියෙනවා මට මතකයි. මේ තාමත් ඒ කියන්නේ මේ අ පොඩ්ඩක් ඉන්න බලන්න මතක් කරලා බලන්න. දැන් මීට කලින් විස්තර කරෙත් ඔය වගේ විපස්සනාවක් කරලා තියෙනවා කලින් නේද? එහෙම නේද? හිස්තැනකට ආවා කියලා තමයි ස්වාමීන් වහන්සේ මම ගිය පාර එනකොට එතන තත්ත්වය තමයි හිටියේ. ඔව්. ඒ කියන්නේ දැනටමත් දැනත් ඒ කියන්නේ ඒකේ පිරිහීමක් නැහැ. නෑ. කරගෙන යනවා. ඔව් ස්වාමීනි. එතකොට يعني මේ يعني හිස්තැනකට ඇවිල්ලා ඒ ඉන්න කලින් තමන් යෙදුනද හොඳට මේ කය පුරා දැනෙන අපිටම වේදනාවන් වේවා, උණුසුම් ගති වේවා, සිසිල් ගති වේවා, තද ගති වේවා, ඔය වගේ දේවල් වල හොඳට හිත මෙහෙව්වද? හිස්තැනට ආවට පස්සේ තමයි මම ඒක ඒක කළේ. ඊට පස්සේ හිස්තැනට ආවට පස්සේ. ආ. සාමාන්‍යයෙන් නම් ඕක يعني අපි බලමින් හිටිය අරමුණ හොඳට කියන්නේ කියන්නේ හිස්තන හොඳට තහවුරු වෙන්නේ අපි අරමුණ හොඳට එකේ ඇතුවීම් නැතිවීම් ටික දැක ගනිමින් ඉන්නකොට. එතකොට තමයි දැන් බුදුරජාණන් වහන්සේම කියන්නේ මේ උදේවය දක්මා සුළුව ඉන්නකොට තමයි මේකේ අරමුණ අරමුණ අරමුණ කෙරෙහි යම්සි විරංජනයක් හිතේ ඇති වෙන්නේ. විරංජනයක් කියන්නේ දැන් අරමුණ ගැන ඒ තරම් අර කලින් තිබිච්ච විදිහට කලින් වගේ අරමුණට බැහැගන්නේ නැහැ හිත. අරමුණ දැඩිව ග්‍රහණය කරගන්නේ නැහැ. හැබැයි අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙනවා. හිත අරමුණෙන් මිදිලා නිකන් පැත්තකට ඇවිල්ලා වගේ ඒ දිහා උපේක්ෂාවෙන් බලන ස්වභාවයකටපත් වෙනවා. ඕක තවදුරටත් මේ වෙලා අරමුණ සම්පූර්ණයෙන්ම නොපෙනී ගිහිල්ලා නොදැනී ගිහිල්ලා සිත සම්පූර්ණයෙන්ම නිකන් විමුක්ත ස්වභාවයකට නිකන් මිදිච්ච ස්වභාවයකට කියන්නේ අරමුණු වලින් තොර ස්වභාවයකටපත් වෙන්න පුළුවන්. දැන් ඒක තමයි සාමාන්‍ය යන රටාව. දැන් මට පේන විදිහට මෑනියෝ ටිකක් يعني එක එක පැත්තකින් අර හිතේ හිස් බවක් මුලින් අත්දැකලා ඊට පස්සේ ඒ අපි තුමු එතනින් හදාගත්ත යම් එකඟ බවක් අර විදිහට අරමුණු නිරීක්ෂණය කරන්න භාවිතා කරලා තියෙනවා. ඔව් ඔය දෙක يعني දෙක සමබරව කරගන්න පුළුවන්ද? හිස්තැන ඉඳදිම බලන්නද නෑ අපි සාමාන්‍යයෙන් අර යන රටාවේදී නම් හොඳ ක්‍රමයේදී නම් මම දන්නේ ඒක හොඳ කියලා කියන්නම නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍ය රටාවේදී නම් මේක ක්‍රමානුකූලව මේ පැත්තට හිත විසින්ම යනවා. කියන්නේ අපේ අරමුණ දිහා හොඳට මධ්‍යස්තව නිරීක්ෂණය කරගෙන ඉන්නකොට ඒක නිකන් අර චිත්ත නියාමයක් වශයෙන් ඒක ක්‍රමානුකූලව මේ නිමිති නොගන්නා මට්ටමකට හිත තල්ලු වෙලා යනවා. එතනට එහෙම ගියාට පස්සේ නැවතත් ආයි අරමුණු දෙන එක සුදුසු නෑ. දැන් අපි මෙතෙන්ද වෙලා තියෙන්නේ අපි අර දේ නොකර එකපාරට ඕනම දැන් අපි හිස්තනක් පැත්තට ගිහිලා තියෙනවා. හැබැයි මේක පසු කරගෙන නෙමෙයි. එතකොට දැන් අපි නැවතත් මෙතෙන්ට ඇවිල්ලා අරක බලනවා. බලලා ආයි මේ පැත්තට එනවා. එහෙම දෙයක් වෙලා තියෙන්නේ. පුළුවන් නම් එකපාරට හිස් තැනකට යන්නේ නැතුව දැන් අපි ආනාපාන සතියේ මූල කර්මස්ථානේ ඒකේ හොඳට එකඟ බව හැදුනට පස්සේ මේ කය තමන්ට දැනට මොන වගේ දෙයක්ද කියන්නේ ස්පර්ශ ස්ථාන හරහාද ගියේ නැත්නම් කොහොමද මුලින් බැලුවේ මට දැන් ඉඳගෙන ඉන්නකොට දැනෙනවා ස්වාමීන් වේදනාවක්. ඔව්. එතකොට අත රස්නියක් වගේ. හොඳයි. ඒ වගේ එක තමයි මම ඒකට ඒක දිහා හිතන්නේ නෑ මේ රස්නේ රස්නේ කියලා ඒක දිහා බලන් ඉන්න. එතකොට ඒක නැති වෙනවා. ඊට පස්සේ තව තැනක ඇති වෙනවා. එතන දිහා එතකොට බලන ඒකත් නැති වෙනවා. හොඳයි. දැන් නිකන් වැටහීමක් තියෙනවද දැන් මේවා කොහොමද ඇති වෙන්නේ නැති වෙන්නේ කියලා හැම. ඒක තමයි ස්වාමීන් වහන්සේ මට එතනින් එහාට යන්න කොහොමද කියලා උදව්වක් ඕනේ. දැන් බලන්න දැන් Tamanට තේරෙනවා නම් දැන් මේ උණුසුම් ගතියක් කියලා කියන්නේ මේ රූපවල ස්වභාවයක්. කියන්නේ රූප කියලා කියන්නේ අපි අහලා තියෙන සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සතර මහා ධාතුන් වශයෙන් රූප. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ඔය හතරේ ලක්ෂණ වලින් තමයි අපිට වැටහෙන්නේ. දැන් අපි දුමු පඨවි ධාතුව නම් තද ගතියකින් එහෙම නැත්නම් මෘදු ගතියකින් බර ගතියකින් සැහැල්ලු ගතියකින් දැනෙන්න පුළුවන්. ඊළඟට වායෝ ධාතුව නම් පිම්බෙන ගතියකින් චංචල ස්වභාවයකින් කම්පන ස්වභාවයකින් දැනෙන්න පුළුවන්. ඊළඟට ආපෝ ධාතුව නම් නිකන් වැగిරෙන ස්වභාවයකින් දැනෙන්න පුළුවන්. ඊළඟට තේජෝ ධාතුව නම් උණුසුම් සිසිල් ගතිය වලින් දැනෙන්න පුළුවන්. ඉතින් ඔය හරහා තමයි අපි මේ ධාතුන් හඳුනගන්නේ. ඒකෝට දැන් Tamanට තේරෙනවා නම් මේ يعني දැන් දැන් Taman වැඩේ කරලා තිනවා. දැන් පොඩක් අර සුතමේ ඥානයක් තමයි දැන් ඔතෙන්ට ගාන්ට හේතු කරගන්න තියෙන්නේ. දැන් එතකොට ඔතන තියෙනවා දැන් මේ රූප රූපයන්ගේ වෙනස් වීමක් දකිනවා. ඒ රූප තේරුම් ගන්නේ නාම ධර්ම හරහා. එතකොට දැන් මේ රූප කොටසක් තියෙනවා ඒක නිරන්තරයෙන් වෙනස් වෙනවා ඒක Taman තේරුම් ගන්නවා නාම ධර්ම හරහා. එතකොට මේ අරමුණක් තියෙනවා රූපී අරමුණක්. ඊට පස්සේ නාම තියෙනවා ඒකෙන් තමයි අපි දැනගන්නේ. ඉතින් මේ දෙකේ වෙනස Taman තේරුම් ගන්න. ඊළඟට බලන්න මේ සමහර වෙලාවට මේක දැන් ඔන්න නොදැනී ගිහිල්ලා නිකන් වේදනාවක් බවට පත් වෙනවා. දැන් මේ රූප ස්වභාවයක් තියුනේ වෙනස් වෙමින් ඒක නොදැනී ගිහිල්ලා නිකන් දැන් මෙලණිය සැහැල්ලු බවක් දැනෙනවා. දැන් මෙලණිය ප්‍රීති ස්වභාවයක් දැනෙනවා. දැන් ඔන්න ආයේ මේ රූප හරහායි නාම පැත්තට නිකන් ස්විච් වෙනවා වගේ. නාම පැත්තකට මාරු වෙනවා. මාරු වෙනවා. ඉතින් ඊළඟට සමහරවිට මේක තිබිලා ආයි රූප පැත්තට මාරු වෙනවා. අරමුණු තිබිලා අරමුණු නැති වෙනවා. අරමුණු නැතුව තිබිලා ආයි අරමුණු ඇති වෙනවා. ඉතින් මේ වගේ මේ නාම රූපයන් එකිනෙකට එකක් ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න වෙමින් කියන්නේ එකිනෙකට එකක් හේතු වෙනවා. නාම ඇති වෙන්න රූප හේතු වෙනවා, රූප ඇති වෙන්න නාම හේතු වෙනවා. මේ විදිහට මේගොල්ලෝ අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. මේවත් දැන් පොඩ්ඩක් නිකන් අර බලාගෙන ඉන්න තියෙන. අපිට මුකුත් මේ දැන් මේ මේවා කරනවා නෙමෙයි මේවා තේරුම් යනවා දැන්. ඒතර අපි හිතන්නවද සිතේ? නෑ හිත හිතනවා කිව්වොත් වැරදි. දැන් මේ වෙච්ච දේ දිහා අර මේ පරයන්ක භාවනාවෙන් අයින් වුණාට පස්සේ Taman තේරුම් ගත්තාම මේ දේ තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ කියලා අන්න Tamanට ධර්මයේ වැටහෙනවා. දැන් අපිට සුතමේ ඥානෙ නැත්තම් අපි දැක්කේ මොකද්ද උනේ මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. දැන් මම ඒකයි පොඩ්ඩක් මේ පැහැදිලි කරේ වෙලා තියෙන්නේ ඕක. අපි දැන් භාවනාවෙන් එළියට ආවට පස්සේ තමයි මේ දේ තේරුම් ගන්න. භාවනාවේ ඉන්නකොට ඔවා හිතන්න ගියොත් වැරදි. භාවනාවේ ඉන්නකොට හැබැයි ෂණිකව තේරෙන්න පුළුවන් ආ මෙන්න මේකයි උනේ. කියලා අර ෂණිකව තේරෙන්න පුළුවන් ඒකේ වරදක් නැහැ. හිත ළඟ ආපු දෙයක් නෙමෙයි ඒක. භාවනාවේ අත්දැකීම ලැබෙනින්මකොට ෂණිකව ආපු වැටහීමක්. ඒකේ කිසි වරදක් නැහැ. හැබැයි අපි මේ අවස්ථාවේ හිත හිත හිටියොත් වැරදි. භාවනාවෙන් එළියට ආවට පස්සේ තමයි තමන් ලැබුව අත්දැකීම තමන්ගේ සුතමේ ඥානයත් එක්ක ගලපලා බලන්න පුළුවන්. ඊළඟට ඔය දේත් හොඳට වැටහුණා නම් ඊළඟට නිකන් අර හේතුන් ටිකක් ඔන්න ඔන්න වැටහෙන්න ගන්නවා. හේතු පැත්ත. මේ හේතුන් නිසයි මේක හටගත්තේ නැතුව මේ දෙවියෙක් කරාවත් මම මට ඕන විදිහට මං කලාවත් නෙමෙයි මේක. මගේ පාලනයකින් තොරව මේ දේ සිද්ධ වෙනවා. දැන් දැන් මෑණියෝ අත්දැකපු දේ තමන් පාලනය කළා කරපු දෙයක් නෙමෙයිනේ. මේක අපිට පාලනය කරන්න බෑ. මේක ඒ ස්වාභාවිකවම මේක සිද්ධ වෙන දෙයක්. ඉතින් තමන් ඒ පැත්තෙනුත් ටික ටික ටික දැන් තේරුම් ගන්නවා. තමන් හිතලා වෙනස් කළෙත් නැහැ. Tamanට ඕමනා වෙලාවට වෙනස් කරන්නත් බෑ. Tamanට ඕමනා දේ ප්‍රකට කරගන්නත් බෑ. අපිට ඕමනා වුණාට උණුසුම් බව ප්‍රකට කරගන්න කියලා එහෙම වෙන්නෙත් නැහැ. එතකොට මේකේ පාලනයකින් තොරයි. සැහැණ එතකොට මේ පැතිවලින් ටික ටික වැටහීමක් ඇති වෙන්නේ. මේක හිතලාගත් වැටහීමක් නෙමෙයි Tamanටම අස්පනා අපිට තේරිච්ච වැටහීමක්. නැවත නැවත දැකීම හරහා ආපු අවබෝධයක් එන්නේ. ඔය දේ ටික ටික ඇති කරගන්න එහෙම අර මුලින් ඔය දේ බලමින් යනකොට අන්න තව තව හිත මිදෙනවා. හිත මේවැයේ මේවැයේ අර läගලා ඉන්න ස්වභාවය, මේවා දැඩිව ග්‍රහණය කරන ස්වභාවයෙන් අයින් වෙනවා. අයින් වෙලා හිත නිකන් ඒවට යන්න දෙනවා. තවදුරටත් අර ඒ ක්‍රියාවලිය මේ මධ්‍යස්ථ සිතකින් නිරීක්ෂණය කිරීමේ හැකියාව වර්ධනය වෙනවා. එතකොට තවත් හිතට සැහැල්ලුයි. දැන් අර ඒ තරම් දැඩිව ග්‍රහණයක් නැහැ. හිත කම්පා වෙන්නේ නැහැ. වේදනාවක් ආවයි කියලා ඒ තරම් දඟලන්නේ නැහැ. මොකද මේක වෙන්නේ ඉඩ ඇරලා තියෙන්නේ. මධ්‍යස්ථ වෙන කෙනෙක්ගේ දෙයක් දිහා වගේ බලාගෙන ඉන්න පුළුවන්. එහෙම කරගෙන යනකොට ඔන්න හිස් තැනකට එන්නත් පුළුවන්. ඒ හිස් තැනකට ආවොත් ඒ විදිහට නැවත සැරයක් එතකොට හිස් තැනකට ආයෙ එන්න පුළුවන්. ඔව්. අනිවාර්යයෙන්ම මේ දේ හොඳට බලාගෙන යනකොට හිත ක්‍රමානුකූලව ඔන්න හිස් තැනකට එනවා. ඒ ආවොත් ආයෙ මෙතනට යන්න එපා. ඒ ආවොත් ඔන්න හිස් තැන තුල ඉන්න. හොඳයි. ඔය ඔය විදිහට කළා මට පොඩ්ඩක් නැවත කියන්න. හොඳයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනා වැඩසටහන් කිහිපයකට සහභාගී වී ඇත්තෙමි. බොහෝ අවස්ථාවල මා ආනාපාන භාවනාවේ යෙදී සිටන විට මගේ ශරීරයේ තිබෙන බවක්වත් මට දැනෙන්නේ නැත. අද දහවල් පරයන්ක භාවනාවේ යෙදී සිටියේදීද මෙසේ හුස්ම ඉහළ පහළ යන බවත් නාසිකාග්‍රයෙන් ආස්වාසය හා ප්‍රස්වාසය හැපෙමින් ඇතුළු වන පිටවන බවත් පපු පෙදෙස උස් පහත් වීමක් පමණක් දැනුනි. දහවල් දාණය සඳහා නලා ශබ්ද ඇසුන බැවින් අකමැත්තෙන් භාවනාව නතර කෙලෙමි. ගරු ස්වාමින් වහන්සේ මෙම தત્ත්වය ශරීරයේ නිද්‍රාවකට පත්වීමක්ද නැතිනම් භාවනාවේ දියුණු தત્ත්වයක්දයි කරුණාවෙන් පහදා දෙන්න. ඊයේ රාත්‍රියේ මා පරයන්ක භාවනාවේ යෙදී සිටියේදී මගේ ශරීරයේ ඉහළ පෙදෙසේ කුහුඹුවන් ඇවිදිනවා මෙන් දැනී ඒ නතර නොවන බැවින් ඇත්තටම කුහුඹුවන් සිටිනවා දැයි සිතා මා භාවනාවෙන් නැකිටෙමි. එහෙත් ඒ සිතෙන් ඇති වූ තත්ත්වයක් බව මම දැනගතිමි. මෙම தত্ত্বය ගැනත් කරුණාවෙන් පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ඉක්මනින්ම නිර්වාණය අවබෝධ වේවායි පතමි. හොඳයි. මේ අර කොඹු ඇවිදින එක නම් ඒක ඒ තරම් ගණන් ගත යුතු දෙයක් නෑ. ඒ කියන්නේ අපේ ශරීරයේ ක්‍රම කීපයකට ඕක වෙන්න පුළුවන්. එකක් තමයි අපේ ශරීරේ කොහොමත් තියෙනවා යම් යම් සංවේදනාවන් තියෙනවා. යම් යම් ක්‍රියාවලීන් සිද්ධ වෙනවා. නමුත් විසිරිච්ච මනසට ඕක තේරෙන්නේ නැහැ. නමුත් අපේ හිත හොඳට එකඟ වෙනකොට කලින් නොතිබුණු සංවේදී බවක් ඇති වෙනවා. අන්නේ සංවේදී බවට අන්න සාධකයක් තමයි දැන් මේ සංවේදී බව වැඩි වුණ බවට සාධකයක් තමයි අර කලින් නොතිබිච්ච නොදැනිච්ච ඒ යම් යම් දේවල් දැනෙන්න ගන්න එක. ඒක ගැන ඒ තරම් මේ සැලකිල්ලක් දක්වන්න අවශ්‍ය නැහැ. ඒවා මගේ හැරලා යනවා. කලින් මේ පොඩ්ඩක් අර නිද්‍රාව ගැන ඒ කියපු එක චුට්ටක් අවස් කිව්වනම් හොඳයි. ඒක සම්පූර්ණ ප්‍රශ්නේ. මේ මුල කොටස විතරක් පොඩ්ඩක් කියන්න. අද දහවල් පරයන්ක භාවනාවේ යෙදී සිටියේදී මෙසේ හුස්ම ඉහළ පහළ යන බවත් නාසිකාග්‍රයෙන් ආස්වාසය ප්‍රස්වාසයේ හැපෙමින් ඇතුළු වන පිටවන බවත් පපු පෙදෙස උස් පහත් වීමක් පමණක් දැනුනි. දහවල් දාණය සඳහා නලා ශබ්දයේ ඇසුන බැවින් අකමැත්තෙන් භාවනාව නතර කෙලිමි. ගරු ස්වාමීන් වහන්සේ මෙම தત્ත්වය ශරීරයේ නිද්‍රාවට පත්වීමත් එතන නම් හැබැයි එහෙම தත්වයක් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ කාගේද කාගේද දන්නේ නැහැ ප්‍රශ්නේ ඒ කියන්නේ මෙතෙන්ද දැන් නිින්ද කිය බවක් වැටහෙන්නේ නැහැ නේද මේ කියන්නේ Tamanට තේරෙනවනේ මේ අවදිමත් බවක් තේනවනේ නේද එහෙමයි ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි සාමාන්‍යයෙන් නිින්ද ගියා කියන එක කියන්නේ ඇත්ත වශයෙන්ම නිින්ද ගිහිල්ලා නම් මුකුත්ම තේරෙන්නේ නැහැ Taman දන්නවනේ කියන්නේ සම්පූර්ණයෙන්ම එතකොට Taman ඉන්නේ වෙන කියන්නේ නිදි ලෝකෙක ඒක ඒක කිසිසේත්ම කියන්නේ ඒ කියන්නේ පැවැත්විය යුතු තත්ත්වයක් නෙමෙයි අපි ඒකෙන් තීන මිද්දපත්තක් එතන තියෙන්නේ හැබැයි ඇතම් මට්ටමක් එන්න පුළුවන් තමන් يعني කයත් සම්පූර්ණයෙන් නොදැනී ගිහිල්ලා හිත සාමාන්‍ය يعني සමාධි මට්ටම් එන්න පුළුවන් නිකන් නින්දට ආසන්න. නින්දෙන් නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් මොකද එතනදී දැනගන්න තියෙන්නේ මොකද්ද? මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ මම මේ ශරීරය නිකන් මේ අලස බවක් වගේ ඇති වෙලා මේ නොදැනී යනවද කියලා. ඒක තමයි. බලන්න දැන් ඔය தත්ත්වය නැවත වෙන්න ඉඩ අරින්න වෙන්න ඉඩ ඇරියාම දැන් ආනාපාන සතියේ මූල කර්මස්ථානයේ වශයෙන් කරන්නේ? එහෙමයි. කොච්චර කාලයක් කරලා තියෙනවද? භාවනා වැඩසටහන් වලදී තමයි වැඩිපුර කරන්නේ. අවුරුදු 4ක විතර ඉඳන්. 4ක ඉඳන් කරනවා. හොඳයි. එතකොට මට පොඩ්ඩක් දැන් නැවත විස්තර කරන්න එහෙනම් කොහොමද ගියේ කියලා තත්ත්වෙට? ඒ තත්ත්වය ටික කාලක් භාවනා කරනකොට භාවනා වැඩසටහන දෙවෙනි වැඩසටහනේදී ඉඳන්ම මට ඒ තත්ත්වය තිබුණා ස්වාමීන් වහන්සේ. සමහර දවස්වලට පැය එකමාරක් මම එහෙම ඉන්නවා. හොඳයි. ඒ කියන්නේ දැන් තමන්ගේ හිත එකඟ වෙලා නාසිකාග්‍රේ ප්‍රදේශයේ තියෙනවා. තමන්ට ආස්වාස ප්‍රස්වාසය හොඳට මුලින් වැටහුණා. ඊළඟට ආස්වාස ප්‍රස්වාසය සියුම් වුණා. මම මේ කියන දේවල් හරිනම් කියන්නේ. හොඳයි. දැන් එහෙම සියුම් වුණා. සියුම් මේගෙන ගිහිල්ලා ඊටාම සියුම් මට්ටමටත්පත් වුණා. ඔයද එහෙම දත්තයක් අත්දැකලා තියෙනවද? එහෙම කියලා නැහැ ස්වාමීන් වහන්සේ. ආස්වාසය හැපෙනවා දැනෙනවා. ඔව්. මේ පපුවට තමයි මට වැඩියෙන් දැනෙන්නේ මේ ඉහළ පහළ යනවා. හුස්ම ගන්නවා. ආ. නාසිකාග්‍රේ හැපිගෙන පිට වෙනවා ඇතුල් වෙනවා. එතකොට මේ කියන්නේ අවධානය මේ නාසිකාග්‍රේ ප්‍රදේශය රඳව ගන්න අමාරුයි. එහෙම කිව්වොත් හරි. එහෙමයි. රඳව ගන්න අමාරුයි හිත යනවා පපුව ප්‍රදේශයට. එහෙමයි. පපුව ප්‍රදේශයේ රඳවගෙන ඉඳද්දි තමයි ওই தත්ත්වෙ මතුවෙන්නේ. එහෙමයි. හ්ම්. එතකොට කියන්නේ මේ தත්ත්වෙමද දිගටම අත්දකින්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සමහර අවස්ථාවල මේ පැයක් ඉන්න බෑ විනාඩි 45ක් විතර යනකොට අරමුණ වෙනස් වෙලා නැගිටින්න හිතෙනවා. හොඳයි. මේ தත්ත්වයේ ඒ තරම يعني يعني මෙතනින් එහාට පැන ගන්නම් මේක අරමුණ වෙනස් කරන්න වෙනවා. එහෙනම් මේ يعني පිම්බීම හැක්ලීම එහෙම කළා නැද්ද? ඒ භාවනාව එහෙම යෙදිලා නැද්ද? නැහැ ස්වාමීන් වහන්සේ. ඒකෙත් කිසිම අමාරුවක් නැහැ ආනාපාන සතියට සමානයි. බලන්න මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ අවධානය තියාගන්නේ නැතුව උදර ප්‍රදේශයට හිත ගන්න අවධානය ගන්න අවධානය අරගෙන මේ චංචල ස්වභාවය ගැන හිත පවත්වන්න. මම කලින් අර විස්තර කරේ. දැන් හුස්ම ගන්නවත් එක්ක උදර ප්‍රදේශය වෙනස් වෙනවා. මේ උදර පටල ඇදෙන්න ගන්නවා. එතකොට එක්ක Taman තද ගතියක් දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මේ පටලයන් ක්‍රමානුකූලව එහාට කියන්නේ චලණය වෙනවා Tamanට දැනෙන්න පුළුවන්. චලනය තේරෙන්න පුළුවන්. එහෙම නැත්නම් තද ගතියක් දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් බුරුල් ගතියක් දැනෙන්න පුළුවන් හැකිලෙනකොට. ඉතින් මේවත් එක්ක හිත පවත්වන්න. දැන් මේ අරමුණ දැන් ඇත්තරම මේ නාසිකාග්‍රයෙන් මෙතෙන්ට ආරමුණ ආව කියන එක ඒ තරම් සුදුසු දෙයක් නෙමෙයි. මොක නැවත නැවත වෙන්න ඉඩ හැරියාම ඒ කියන්නේ නිකන් අර හිත හිත නිකන් සැඟවි ගැනීමක් තමයි වෙන්නේ. මොකද මෙතන හිතට චංචල ආරමුණක් නැහැ. එතකොට හිත සැඟ වෙනවා. හිත නිකන් කිඳා බැස්සා වගේ වෙන්න පුළුවන්. නිකන් සැඟවිලා තියෙන්නේ. ඒ නිසා දැන් අපි හිත එක්තරා අන්දමකින් ක්‍රියාශීලී විය යුතුයි. භාවනාව කරන්න නම්. දැන් මේ ක්‍රියාශීලී වෙන එක වෙනුවට දැන් වෙලා තියෙන්නේ නිකන් නිදිමත් මේ නිකන් සැඟවිච්ච බවකට නිකන් එක තැනක නිකන් ගුලි ගැහිච්ච වගේ තත්යකට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් එහාට යන්න අමාරුයි. ඒකෙන් මිදෙන්න ඒකෙන් මිදෙන්න අවශ්‍යයි අපිට. ඒ නිසා බලන්න ආනාපාන සතියට හිත දාන්න නැතුව මේ උදර ප්‍රදේශයේ පිම්බීම හැකිරීමට අරමුණ මාරු කරලා බලන්න. මාරු කළද වෙනසක් ඇත්තෙම නැහැ තන විතරයි වෙනස් වෙන්නේ. එහෙමයි. එහෙනම් ඒ කියන්නේ කිසිම අමාරුවක් නැහැ. ආනාපාන සතිය වඩපු කෙනෙකුට පිම්බීම හැකිලිමේ භාවනාව බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. මොකද ආනාපාන කියන්නේ පිම්බීම හැකිලිමේ භාවනාවට වඩා ටිකක් සියුම් අරමුණක් තමයි ආනාපාන සතිය කියන්නේ. ඉතින් ඒ දේ කරා නම් කෙනෙක් යම් පමණක හෝ දියුණුවක් ලැබලා තියෙනවා නම් මෙතෙන්ට මාරු කරන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මාරු කළා හැබැයි නොදැනුවත්වම දැන් හිත හුරු වෙලා තියෙන නිසා උදරයේ ප්‍රදේශනුත් මෙතෙන්ට එන්න ඉඩ දෙනවා. එතෙන්ට ඒකට ඉඩ දෙන්නත් එපා. දැන් හිත පයින්න තියෙනවා දැන් යටට ගත් එක ආයි මෙතෙන් පයින්නට තියෙනවා. ඒක කරන්නත් එපා. තමන් හොඳ අවධානයෙන් ඉන්න, හොඳ අවදිමත් බවකින් ඉන්න, අවදිමත් බවකින් ඉඳගෙන මේ උදරයේ පිම්බීම හැකිලීමේම හිත පවත්තන්න. එක්කොත් තද ගතියක් නම් ඒ තද ගතියෙම කොහොමද පටන් ගන්නෙ? කොහොමද මේක වෙනස් වෙන්නේ? කොහොමද නොදැනී යන්නේ? ඊළඟට කොහොමද හැකිලීම පටන් ගන්නෙ? කොහොමද වෙනස් වෙන්නේ? කොහොමද නොදැනී යන්නේ? දැන් හොඳට අර ඒ වෙනස් වෙන දේවල් ගැන හිත යොදවන්න. හිතට කොයි වෙලාවකවත් එක තැනකට ගුලි වෙලා ඉන්න දෙන්න එපා. ඔය දේ කළා බලන්න නැත්නම් ඒ කියන්නේ ඔතන අනවශ්‍ය තැනක හිත නිකන් ගුලි වෙන හිර වෙන තත්ත්වයක් එනවා. ඔය ඔය පැත්තෙන් දිගට යන්නේ නැතුව අරමුණ මාරු කරලා බලමු. එහෙමයි. හොඳයි. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නයට යමු. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ දෙපා වැඳ ලියමි. මම අවුරුදු 4ක සිට භාවනා කරන්නෙමි. පළමුව මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සති භාවනාව, වඩන විට කාලයකදී හිත තැම්පත් වුණා. ඊට පසු ආනාපාන සති භාවනාව පටන් ගත්තා. කාලයක් ආනාපාන සති වඩලා සතර සතිපට්ඨාන භාවනාව දැන් කරන්නේ. හුස්ම නාසයේ අග හැපෙන තැන හමු වුණා. එතන හිත තියාගෙන ඇතුල්වන පිටවන හුස්ම දිග හුස්ම කෙටි හුස්ම බැලුවා. වේදනා සිතුවිලි කය ගැන සිත ගැන බලා එන එන දේ මෙනෙහි කර අත්හැරියා. වේදනාවක් වේදනාවක්. සිතවිල්ලක් සිතවිල්ලක්. දැනෙනවා දැනෙනවා ආදි වශයෙන්. දැන් මා ආනාපාන අරමුණේ හිත තියාගෙන හුස්ම ගැන බලනවා. බොහෝ අවස්ථාවල ඉක්මනින් හිත තැම්පත් වෙනවා. ඇතුල්වන පිටවන හුස්ම වෙන්වෙන් වශයෙන් නොදෙනී යනවා. හුස්ම සියුම් වනවා. ඉන්පසු මා මුළු කයටම හිත යොදවනවා. එවිට උණුසුම සිසිලස වේදනා චංචල හිරිවැටෙන රත්වන කයේ ඇතිවන සියලුම දේ ගැන බලබලා අතහරිනවා. මලමිනියක් සේ. මේ මා කරන භාවනාවේ වරදක් ඇතොත් මට අනුකම්පාකට උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මේ බුදු සසුනේම නිවන් අවබෝධ වේවා. හොඳයි පොඩි වෙනසක් අපි කළා බලමු. දැන් අර හැම එකකටම ටට්ටක් ගාලා මාරු වෙනවනේ. දැන් අපි එකක් ඒ Tamanට හොඳින් වැටහිච්ච එකක දිගට හිත පවත්වන්න උත්සාහත් වෙන්න. එතන විතරක් අපි පොඩ්ඩක් වෙනසක් කළා බලමු. දැන් අපි ටිකක් බලනවා ඊළඟ වෙන තැනකට පයින්නවා. ටිකක් බලනවා තව තැනකට පයින්නවා. ටිකක් බලනවා තව තැනකට පයින්නවා. එහෙමයි දැනට කෙරලා තියෙන්නේ. ඉතින් එහෙම කරන්නේ නැතුව දැන් අපි එක තැනක් බැලුවා. ඒක දැන් බයෙන් බලාගෙන ඉන්නකොට Taman තේරෙනවා. දැන් අපි හිතමු චංචල වෙන ස්වභාවය. ඒ චංචල වෙන ස්වභාවය බලන්න. හොඳට ඒ දිහා ලං වෙලා බලාගෙන ඉන්න කොහොමද ඒ ඊටා කුඩා චංචල වෙන ස්වභාවයක් හටගන්නේ කොහොමද? ඒක වෙනස් වෙන්නේ කොහොමද? ඒක නැති වෙලා යන්නේ කොහොමද? ඊළඟ නැවතත් එකක් හටගන්නේ කොහොමද? ඒක වෙනස් වෙන්නේ කොහොමද? ඒක නැති වෙලා යන්නේ කොහොමද? දැන් මේ කතා කරන්නේ ඊටාම චිත්තක්ෂණ මට්ටමේ. ඒ කියන්නේ ඊටාම සියුම් මට්ටමේ චංචල වීම. මේ විනාඩි ගණන් ගත වෙන චංචල වීම නෙමෙයි තප්පරයටත් වඩා අඩු ෂණිකව සිද්ධ වෙන චංචල වීම ගැන ඒ ඊටා කුඩා චංචල වීමක් කොහොමද ඇති වෙන්නේ කොහොමද වෙනස් වෙන්නේ කොහොමද නැති වෙන්නේ ඔය ඔය සම්බන්ධයෙන් හිත හොඳට යොමු කරලා බලාගෙන ඉන්න හිත වෙන තැනකට ගන්නේ නැතුව බැරි වෙලාවත් ඔතන ඔහොම බලාගෙන ඉන්නකොට සංසිඳීමක් වගේ ආවොත් ඒ සංසිඳීම තුලත් හිත පවත්වා මම හිතනවා මේ දීප උපදේශ තේරෙන්නේ නැති කියලා තේරෙන්නේ නැත්තම් පොඩ්ඩක් නැවත අහන්න මම හිතනවා පැහැදිලි ඇති කියලා හොඳයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව උපදෙස් පරිදි කරගෙන යමි. ඊතා හොඳින් වම දකුණ සිටගෙන ඉන්න අවස්ථාව හැරෙන අවස්ථාව ඒ ආකාරයටම හඳුනා ගනිමි. මෙනෙහි කරමි. පාදවලට දැනෙන තද සෙයුම් බව පාදයේ ඉහළට ඔසන ඔසවන විට සැහැල්ලු බව හොඳින් අත්විඳිමි. මෙලෙස නොකඩවා පැය භාගයක් පමණ ගත කළ හැකිය. ඒ අතර වාරයේ හිස විසිරෙන්නේ සුළු මොහොතකට පමණි. ඒත් ඒ බව හොඳින් හඳුනා ගනී. පසුව තවදුරටත් වම සහ දකුණ මෙනෙහි කිරීමෙන් පසු ඔසවනවා, ගෙනියනවා, තබනවා යන ආකාරයට සක්මන කිරීමට උත්සාහ ගතිමි. එවිට සක්මනේ වේගය අඩුවන බවත් ඒ පියවරවල් හඳුනාගත හැකි බවත් දැනගතිමි. සමහර වෙලාවට ශරීරයේ බරද දැනුනි. එලෙසම හොඳින් හිත අරමුණේම තිබෙන විට කයට ඊටමත් සැහැල්ලු භාවයත් ප්‍රීතියක් දැනුනි. පියවරවල් වම දකුණ ලෙස මෙනෙහි කිරීමේදී පියවරල් 500කට වඩා සතියෙන් ගත යා හැකි බව තේරුම් ගතිමි. පියවර මට තේරුණා. පියවර පියවරවල් වම දකුණ ලෙස මෙනෙහි කිරීමේදී පියවරවල් 500කට වඩා සතියෙන් යා හැකි බව තේරුම් ගතිමි. හොඳයි හොඳයි. උපදේශපති. එච්චරයි නේ. එක තැනක් අහුණා පොඩ මැද හරිය පොඩ්ඩක් මතක් කරන්න මේ සියුම් බව පාදයේ ඉහළට ඔසවන විට සැහැල්ලු බව හොඳින් අත්විඳිමි. මෙලෙස නොකඩවා පැය භාගයක් පමණ ගත කළ හැක. ඒ අතර වාරයේ සිත විසිරෙන්නේ සුළු මොහොතකට පමණි. ඒත් ඒ බව හොඳින් හඳුනා ගනී. පසුව තවදුරටත් වම් සහ දකුණ මෙනෙහි කිරීමේ හරි දැන් මතක් වුණා. දැන් මේ මෙතෙන්දී ඇත්තටම මේ ඒ කියන්නේ අපි වම දකුණේ ඉඳලා අනිවාර්යයෙන්ම ඔසවනවා ගිනිනවා තබනවා එකට යන්න ඕනේ කියලා නීතියක් නැහැ. Tamange හිත හොතට එකඟ වෙලා තියෙනවා මේ වම දකුණ කියන සරල මට්ටමේ දැන් උත්සාහවත් වෙන්න මෙනෙහි කිරීමකින් තොරව මේ කායික චලනය සම්පූර්ණයෙන්ම දැක ගන්න. දැන් මෙනෙහි කිරීම අපිට උවමනා වෙන්නේ හිත හුඟා පිට යන අවස්ථාවේදී විතරයි. ඒ කියන්නේ ආරම්භක අවස්ථාවේදී විතරයි අපිට දැන් පුළුවන් මේ මෙනෙහි කිරීමත් අතහැරලා දාලා උත්සාහ කළ බලන්න දැන් මේ කියන දේ මෙනෙහි කිරීම නතර කළා දැන් මේ කායික චලනයක් සිද්ධ වෙනවා. පාදය ඔසවනවා ගෙනිනවා තබනවාම තමයි ඒ දේ දැක ගන්න දැන්. ඒ ඒ දැක ගනින්දී එසවීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දැක ගන්නවා. ගෙන යාමේ ක්‍රියාවලියත් සම්පූර්ණයෙන්ම දැක ගන්නවා. තැබීමේ ක්‍රියාවලියත් සම්පූර්ණයෙන්ම දැක ගන්නවා. මෙනෙහි කිරීමකින් තොරව ඔසවනවා, ගෙනිනවා, තබනවා කියන මෙනෙහි කරන්නේ නැහැ. හැබැයි Taman හොඳට ඒ ගැන දැනුවත් භාවයකින් ඉන්නවා. Tamanට සමහරවිට සහැල්ලු ගති දැනෙන්න පුළුවන්. මේ දනහිස් වල දැනෙන මේ නිකන් කැරකෙනා වගේ දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාදයේ ස්පර්ශ වෙද්දී නම් කොහොමත් ඉතින් පොළවත් එක්ක ඒ යම් යම් දේවල් දැනෙන්න පුළුවන්. මේ දැනීමත් එක්කම හොඳින් ඉන්න. හැබැයි ඇත්තරම මේක සෑහෙන දුරට කෙරුණ බවත් තේරෙනවා. මොකද Tamanටම තේරලා තියෙනවා මේ දේ බලන්න ගියාම ස්වභාවයෙන්ම සක්මන ටිකක් මන්දගාමී වෙලා එහෙම නැත්නම් මේ වේගය අඩු වෙන බව Tamanට දැනලා තියෙනවා. ඒ කියන්නේ මේක සාර්ථක වෙලා තියෙනවා. ඔය දේ හොඳට තවදුරටත් ඒ විස්තර බලමින් තවදුරටත් යන්න. ඒකේ කිසි වරදක් නැහැ මෙනෙහි කිරීමත් පොඩ්ඩක් නතර කරලා බලන්න හිත පිට යන්නේ නැත්තම් මෙනෙහි කිරීමකින් තොරවත් වැඩේ කරන්න. ස්වාමීන් වහන්සේ ඒක මගේ ප්‍රශ්නේ. මම ඒක අර ඊයේ අර කිව්වහම ඔසවන පියවර කීපකින් බලන්න කියපු නිසා බැලුවේ. නැත්තම් ස්වාමීන් වහන්සේක වම දකුණ කියලා මෙනෙහි කරන්න ඕනේ නැත්නම් මට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ දනිස්සොල පොඩ්ඩක් රිදෙනවා නම් ඒ හැම ශරීරයේ පල්ලහැ කොටසේ සිදුවන කාර්යය හොඳට මේව වෙනවා. එතකොට ඇවිද දැන් සක්මන දිගටම සැහැල්ලුවෙන් සැහෙන වෙලාවක් යන්න පුළුවන්. එතකොට හිතට දැනෙනවා ලොකු ප්‍රීතියක් දැනෙනවා කය සැහැල්ලු වෙලා යන අර වම දකුණ කියලා මෙනෙහි කිරීම කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මට තේරෙනවා සරණ. ඒ කියන්නේ වැඩේ හරියට වෙලා තියෙනවා. එතකොට අපි මෙනෙහි කිරීමකින් තොරව කයට නිකන් ඇවිදින්න දීලා ඇවිදින්න දීලා අපි නිකන් සාක්ෂිකාරයෙක් වගේ මේක දිහා බලන් ඉන්න එකයි වෙන්නේ. මේ හොඳට විස්තර ටික අපි දැක ගන්නවා. මේවා සිද්ධ වෙන චලනයන් ටික අපි තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මේ කාර්ය කයටම කරන්න දීලා අපි මැදිහත් නොවි මේ දිහා හොඳට දැනගනිමින් යනවා. ඔච්චරයි කරන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා කිහිපවරක් භාවනා වැඩමුළු සඳහා සහභාගී වූවෙක්මි. එනිසාම සක්මන් භාවනාව සඳහා ආරම්භයේ සිටම දෙපා එසවීම ගෙන යාම හා තැබීමත් සතියෙන් යුතුව බොහෝ වේලාවක් කරගෙන යාමට හැකි වේ. බාහිර ශබ්දයක් දෙකක් හෝ ඇසට හමුවන දෙයක් පිළිබඳව හෝ හිත නොයදවා සංසුන් කරගෙන යාම සිතට සහනයක් බව වටහා ගතිමි. දෙපතුලට ඇතැම් විට දැනෙන වේදනා යටපතුලේ ආබාධයක් තිබෙන බැවින් විඳගෙන බොහෝ විට සක්මන් කළත් විටක සක්මණින් ඉවත් වී පර්යංකයට බැස ගනිමි. ආනාපාන සතිය වඩන විට මා දැන් මෙතන යනුවෙන් වාඩි වීමත් සමග හුස්ම ගැනීම හා හෙලීම ප්‍රකට වැටහේ. එහෙත් එය දැනෙන්නේ නාසිකා මුල් කරගෙන නොවන බව මා කිහිප වරක්ම අත්හදා බැලීමෙන් හා සතියෙන් නිරීක්ෂණය කෙලිමි. ආයාසයෙන් යුතුව හුස්ම නහය තුලින් ඇතුල්වන අයරු බැලුව විට හුස්ම රැලි දෙකක් හෝ තුනක් පමණක් දැනී නොදෙනී යයි. ශරීරයේ කොහේ හෝ හුස්ම ඇති බවට පමණයි දැනී යන්නේ. ඒ නිසා එය බාධාවක් කර නොගනිමි. වටපිටාවේ ශබ්ද ළඟින් එහා මෙහා යන අයගේ ඇඳුමෙන් නැගෙන සරසර ශබ්ද පවා සතියෙන් සිහිය දෙස බලා සිටන විට මට ඇසී නැසී යයි. ඒ ඔස්සේ සිත නොදුවයි. විතක සිතුවිල්ලක් සිතට එන විටම මූලික කමඨහන ෂණකින් සැනසille පැමිණීම වගේ සතිය මා රැකගත් බවට සියුම් සතුටක්ද ඇතිවේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ අත්දැකීම් හා විඳීම් මා කිහිප වරක් අත්විඳ බැලුවෙමි. කයට ඇති වූ සියුම් වේදනාව ඇඟේ හිසේ නලියන දඟලන සියල්ල සෙමින් ඇතිව නැති වී යයි. භාවනාව සම්බන්ධ දතයුතු ඉදිරිය පිළිබඳව කාර්නිකව උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ම්ම් කාගෙද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මේ தත්ත්වය මෑණිය කොච්චර විතර කාලයක් අත්දකින්නවද? ස්වාමීන් වහන්සේ අද දවල් පැයකමාරක් විතර මම රැඳී හිටියා. ඔව් දැන් මං අහන්නේ මීට කලිනුත් ඔය අත්දැකීම ලැබලා තියෙනවා. කොච්චර කාලයක් විතරද? දැන් අවුරුද්දක් විතර වගේ කාලේ ඉඳලම මම එක තැනකම රැඳෙනවා ස්වාමීන් වහන්සේ ආස්වාසේ ප්‍රස්වාසයේ නොදැනි යනවා සිවුම් වෙලා නොදැන යනවා ඒක දැනෙන්නේ කොහෙද කියන එක මම දන්නවා අර ජීවතුන් අතර ඉන්න බව දැනීම පමණක් හුස්මෙන් තේරුම් ගන්නවා අද දවසම මට මේ පැයකමාරම සම්පූර්ණයෙන් ශරීරය ගල් වෙලා වගේ තිබෙන නිකන් අර හිරවීමක් වගේ තිබුණා සිහිය පැවැත්වීම පැවැත් සතිය පැවැත් හදට තියෙන බව මට පැහැදිලිව වැටහුණා අපි හැමෝටම කය පුරා මේ හිත යොදවලා හැම බලලා නැද්ද? ඒක කළේ නැහැ. කළ නැහනේ. එහෙමනම් අපි එහෙම දෙයක් කරමු. මොකද ඒ කියන්නේ හිත කාර්යක්ෂම වීමක් අවශ්‍යයි. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ කල්ල චිත්තං මුදු චිත්තං විනීවරණ චිත්තං ওই විදිහට අර බුදුහාමුදුරුවෝ මේ හිතේ යම් යම් ඒ කියන්නේ දැන් අපි යම්කිසි දෙයක් හොඳට නිරීක්ෂණය කරන්න නම් හිත ශනිකව ටටක් ගාලා ඒ තැනකට යොමු කරන්න පුළුවන් මට්ටමින් කාර්යශූර වෙන්න ඕනේ. එහෙම නැත්තම් නිකන් හිත අනික ඔතෑණි ගතියකින් එක තැනකම ඔහෙ läගලා ඉන්න වගේ ස්වභාවයක් තියෙනවා නම් ඒකේ කාර්යශූර බවක් නැහැ. ඉතින් අපි හුඟක් වෙලාවට අර හිතට එකම තැන ඉන්න දුන්නාම නොදැනුවත්වම හිත ඒ බඳු ස්වරූපයකට යන්න ඉඩ තියෙනවා. ඒක ඒක ඒක සුදුසු නෑ ඇත්තටම. ඒ නිසා බලන්න කියන්නේ සමාධිවල තියෙන එක්තරා අන්දමක භයානක තත්ත්වයක් කියන්නත් බෑ එක්තරා අන්දමක නිකන් අවාසිදායක තත්ත්වයක් තමයි යෝග. අපි අනවශ්‍ය විදිහට සමාධියවලම ඉන්න හිත පුරුදු වුණොත් පුරුදු කළොත් ඊළඟට අපිට මේක මේ විපස්සනාවට ගන්න ටිකක් අමාරුයි. මොකද හිත කැමැතිම අරකම අරකම කරගෙන මුකුත් නොකර ඔහේ ඉන්න. නමුත් ඒ තුළ මේ අනි විපස්සනා පැත්තක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ විපස්සනා වෙනුත් හැදෙනවා හිතේ එකඟ බව. ඒක ඊට වඩා වෙනස්. මේ අපි බලමු ඒක පස්සේ විස්තර කතා කරමු. දැන් මෙතෙන්ද දැන් උත්සාහවත් වෙන්න දැන් තමන් කලින් මේ අ කියන්නේ වෙනස් වෙන අරමුණු දිහා නිරීක්ෂණයක් කරලා නැත්තම් දැන් තමන්ට තේරෙනවනේ යම් පමණක එකඟ බවක් හිතේ හැදුනට පස්සේ අර කලින් විස්තර කරා වගේ කයේ තියෙන යම් චංචල අරමුණක් අරමුණු කරන්න ගන්න. දැන් පහසුයි ඇත්තම මේ පිම්බීම හැකිනීම වගේ චංචල අරමුණක්. හොඳට ප්‍රකටයි. ඒ කියන්නේ ඒක නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. අපි කියන්නේ අපිට ඒක මේ අපේ මැදිහත් වීමකින් තොරව අපේ ක්‍රියාකාරීත්වයකින් තොරව නිරන්තරයෙන්ම පහසුවෙන්ම සිද්ධ වෙන ක්‍රියාවලියක් තමයි මේ පිම්බීම හැකිලිම කියන්නේ. සමිනාංශ මම දැන් ඔය කය ඇතිවෙන වේදනාවන් දිහා බලනකොට ඒක මොහොතකින් නැතිලා යනවා ඒවා ඒවා අවබෝධ කරගෙන තියෙනවා අපි ස්වාමීනි. කොච්චර විතර කාලයක් වේදනාව බලලා තියෙනවද එහෙම? සමහරට විනාඩි 3ක් 4ක් යනකම් විනාඩි 3ක් 4ක් විතර. දැන් මං අහන්නේ මේ සති ගණන් මාස ගණන් ওই විදිහට වේදනාව නිරීක්ෂණය කරලා තියෙනවද? එහෙමයි. කරලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු දැන් කීයක් විතර භාවනා කරනවද? අවුරුදු 5ක් 6කට. 5ක් විතර කරනවා. එතකොට කියන්නේ එකඟ බවක් හිතේ හදාගත්තා. මම මේ අහන්නේ මුලින් ඉඳන්. එකඟ බවක් මුල් කාලේදී හොඳට හිතේ හදාගත්තා. දැන් ඊළඟට කයේ යම්සි වේදනාවක් එනවා. ආවට පස්සේ එතෙන්ට හිත යොමු කළා. යොමු කරගෙන ඒ වේදනාවේ ස්වභාවය දැකගනිමින් හිටියා. දැකගනිමින් ඉන්නකොට ඒක නොපෙනී යනවා. සංසිඳලා යනවා. ඊළඟට තවත් තැනක වේදනාවක් හටගන්නවා. අපි තුමු හටගත්තා. එතනට හිත යොමු කළා. ඒකෙන් සංසිඳලා යනවා. එහෙම දෙයක්ද මේ අත්දකින්නේ? එහෙම දකින්නවා. හරි. එතකොට දැනටත් ඒ කියන්නේ වේදනාවක් මතුනොත් හිත යදුවොත් ඒක එහෙම සංසිඳලා යනවද? ටික වෙලාවක් යනකම් තියෙනවා. ඔව්. ඊට පස්සේ අර මේ සිහිය හොඳට පවත්වා ගන්න යන හැකියාව තියෙන නිසා වෙනත් අරමුණුත් එන්නේ නැති නිසා එතකොට දැන් අපිටම වේදනාවන් සංසිඳිච්ච අවස්ථාවේදී හිතට වෙන අරමුණු එන්නේත් නැද්ද හිත නිකන් <clears throat> හිත ඉන්නේ නිකන් මේ නිශ්ශබ්දව නතර වෙලා වගේ ඉන්නේ නතර වෙලා ඉන්නේ <clears throat> හොඳයි එහෙමනම් මෑනියෝ පරයන්කයට යොමු වෙන්නේ නැතුව සක්මනකට යොමු වෙන එක තමයි හොඳ සක්මනට යොමු වෙද්දිත් බලන්න දැන් ඔය හිත එක පාරටම මේ නිකන් ගෙදෙට්ට ගත්තා වගේ නිකන් ඇතුළට ගත්තා වගේ දෙයක් කරන්න පුළුවන්ද කියලාත් බලන්න. මං හිතනවා පුළුවන් ඇති කියලා. අර අර අර ක්‍රමයට නිවැරදිව පැත්තෙන් ওই පැත්තට ওই අත්දැකීම ලැබලා තියෙනවා නම් ඕක කරගන්න පුළුවන් වෙයි. දැන් ඒ කියන්නේ බලන්න තමන් යනවා එනවා ඇවිදිනවා. හැබැයි තමන්ට පුළුවන් ඕන්නම් මේ අරමුණු වලට හිත දාන්නේ නැතුව හිත නිකන් හදවත තුලට කය තුලට දාගෙන ඉන්නවා. හිත නිශ්චලව තියෙනවා. අරමුණු ගන්නෙ නැහැ. තමන්ට නිකන් පේනවා. ඒ වුණාට හිත බැහැගන්නේ නැහැ බලන්න මේ දේ මේ පරීක්ෂා කරලා බලන්න. ඊළඟට අරමුණක් දිහා බලලත් නිකන් තේරුම් ගන්න මේ බැලුවට ඉස්සර තරම් මේකේ ඒ තරම් මොනවාද මේකේ තියෙන්නේ කින්ද මන්ද කියලා විස්තර බලන්න යන්නේ නැහැ. අරමුණෙන් නිකන් අර සාමෙන් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ වියුක්ත වෙලා. වියුක්ත වීම කියන්නේ මේ අරමුණ තිබුණට අරමුණේ කලින් තරම් බැසගන්නේ ඒ ගැන මේ කැමැත්තක් ඒ තරම්ම නැහැ. හැබැයි ගැටීමක් ඇත්තෙත් නැහැ. අරමුණෙන් හිත වියුක්ත වෙලා. නිකන් මිදිලා. දැන් ඔහොම පවත්වන්න පුළුවන් නම් ඒ දේ නිකන් එදිනදා ජීවිතේත් බලන්න. දැන් වෙන වැඩක යෙදෙනවා Tamanට ඕමනාව නම් ෂණිකවම Tamanගේ අර නිශ්චල බවට හිත ගන්න පුළුවන්. එහෙම ගන්න පුළුවන් නම් ඒ කියන්නේ හොඳයි. හොඳයි. එහෙමනම් ඒ වෙලා තියෙන්නේ අර වගේ අර මං කලින් නිකන් අනුමාන කළා වගේ තත්යක් නෙමෙයි. කියන්නේ විපස්සනාව හරහාම ආපු තත්ත්වයක් දැන් එහෙමන් තියෙන්නේ. ඒ කියන්නේ හොඳට වේදනාවන් මෙනෙහි කිරීම හරහා අරමුණු මෙනෙහි කිරීම හරහා එතනින් හිත විරංජනය වෙලා හිත වියුක්ත වෙලා හැදිච්ච නිශ්චල බවක් එහෙමනම් තියෙන්නේ. එහෙමනම් ඒක ඒක වටිනවා බොහොම. බලන්න ඒ තත්ත්වෙද තියෙන්නේ කියලා පොඩ්ඩක් මට පරීක්ෂා කරලා කියන්න නැවතත්. එතකොට අපිට හොඳට තහවුරු කරගෙන යන්න පුළුවන් ඉස්සරහට. හොඳයි සම්මත. හොඳයි. හොඳයි. අසල. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට. ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකේ ආනාපාන සති භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසයේ සතියෙන් යුතුව බලමි. ආස්වාස ප්‍රස්වාසයේ ලක්ෂණ දකිමින් දිගින් දිගටම සතියෙන් යුතුව සිටියත් විටෙන් විට සිතුවිලි එයි. සිතුවිල්ල අතරදී නැවත නිතතිම්ම සතිය නැති බවත් සිහිපත් වෙත්ම සිතුවිල්ල නැති එය කුමක්ද කියාවත් නැත. අනුක්‍රමයෙන් ආනාපානය ගෙවි යාමත් ප්‍රනීත වීමත් සමග හිස් තැනකට එයි. මෙම ශුන්්‍යත භාවයේ ඊතා සුළු වේලාවකින් චිත්තක්ෂණ කීපයක්කින් කය ඉදිරිපිට පැතිරී යාමත් නැවත මුළු පරිසරයම කිසිවක් නැති අයුරින් පැතිරී යයි. ඒ අවස්ථාව වන විට සම්පූර්ණ පරිසරයම සෞම්‍ය පැහැපත් බවක් ඇත. ටික වේලාවක් මේ తත්වයේ සමග සිත පැවැත්විය හැකිය. එක් අවස්ථාවකදී මෙවන් తත්වයක් පවතිද්දී ඉදිරි පිට ඊටමත් පැහැපත් වූ රන්වන් හා රතු පැහැ මිශ්‍ර සම්පූර්ණයෙන්ම ගෝලාකාර ආලෝකය එම රවුමේ ඇතුළත සිට පිටතට බැබලී බැබලී යන්නාසේ දැනුනි. තවත් පිටක සුදු පැහැ පිරුණු රවුම් ආලෝක ධාරා එකක් ඉවත්වනවත් සමග තව එකක් ආදි වශයෙන් දක්නට ලැබුණි. ස්වාමින් වහන්සේ මාගේ මේ අත්දැකීම් පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් අවබෝධය ලැබේවා. පොඩ්ඩක් කාගෙද කියලා කියන්න පුළුවන්ද? හොඳයි. මෑණියෝ මීට කලින් මේ කම්පන චංචල ස්වභාවයන් බලමින් නේද හිටියේ? දැන් මේ කියන්නේ මේ ඒක බලමින් ඉන්නකොට මේ දැන් ආලෝක ස්වභාවයක් එනවද? දැන් මේ මෑතක ඉඳන් ඔය දේ සිද්ධ වෙන්නේ. දෙකක් විතර ඉඳන්. අද්දකේ. මෙහෙදී උනේ නැද්ද? හොඳයි. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ ආනාපාන සතියේදී ඒ කියන්නේ පැති දෙකටම යන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ විපස්සනා පැත්තෙන් ආනාපාන සතිය ගෙනියන්නත් පුළුවන් සමත පැත්තෙන් ගෙනියන්නත් පුළුවන්. දැන් ඔය ඇවිල්ලා තියෙන සමත පැත්තකට. දැන් හිත එක එක තැන මුකුත් නොකර ඒ කියන්නේ චංචල අරමුණකට හිත යොදන්නේ නැතුව හිත නතර කරගෙන ආනාපාන සතිය තියන් හිටියොත් ওই පැත්තට යන්න පුළුවන්. දැන් ඔය වෙලා තියෙන එක. එතකොට එතකොට ওই පැත්තෙන් යන්න ඕනේ නම් අත්දැකීම ලබන්න ඕනේ නම් මේකෙදි ඔය එන අරමුණු දිහා බැලුවොත් ඒවත් දුවනවා. ඒවා දුවනවා. ඒ කියන්නේ ඒවා තාම ස්ථිර වෙලා නැහැ. ස්ථිර කියන්නේ මේ තාම හොඳට මෝරලා නැහැ. ඉතින් ඒව වෙනකන් අර තමන් මෙතනම ඔහෙ මුකුත් නොකර හිත පවත්වාගෙන ඉන්න වෙනවා. හැබැයි ඉතින් අර විපස්සනාවක් අඩු මේ විපස්සනා මැත්තෙන් කරපු එක දැන් කරන්නේ නැද්ද එතකොට? අහහ. ඔව්. දැන් සිතුවිලි එනවනම් තමන් දැන් අතන මේ මෑණියොත් මේ මීට කලින් භාවනා වැඩසටහන් කීපයකටම සහභාගී වෙලා කතා කරලා තිනවා. ඉතින් දැන් සිතුවිලි එනවනම් දැන් තමන්ට එකඟ බවකින් යන්න පුළුවන් එකඟ බවක් පවත්වන්න පුළුවන් නම් සිතුවිලි වලට අහු නොවී ඉන්න පුළුවන් නම් ඒ පැත්තෙන් යන්න පුළුවන් තින්. කියන්නේ සිතුවිලි කියන්නේ දැන් මේ භාවනාවට අමුද්‍රව්‍ය වෙනවා. දැන් කියන්නේ අපි කායानुපස්සනා දන්නවනේ ඉතින් වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඉතින් මේ සතර සතිපට්ඨානෙන් දැන් යන්න තරම් ශක්තිය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා දැන් මේ හිතේ අපිටම අරමුණු කියන්නේ කායික වශයෙන් තිබිච්ච ඒ රූපී අරමුණු ගෙවිලා ගියාට පස්සේ Tamanට හොඳට මේ සිතුවිලි පැත්තක මධ්‍යස්තව අත්දකින්න පුළුවන් නම් ඒවා පැත්තෙන් යමු දැන්. ඒවැදී එන්න ඉඩ දෙන්න ඕනේ දැන් හැබැයි. ඒ කියන්නේ දැන් ඕන් අනවශ්‍ය විදිහට සමාධිය දැන් වර්ධනය කරන්න යන්න එපා. ඔව්. ඔව් ඒක තමයි. දැන් Taman එකඟ බවකට يعني මුලින් සිතුවිලි තිබුණේ නැහැ. හැබැයි ක්‍රමානුකූලව එකඟ බවක් හැදීගෙන ආවා. ආවට පස්සේ ඔන්න එකඟ භවයේ පොඩි වෙලාවක් පවතින ඔන්න එක පාට හිතුවිලි මහ ගොඩක් එන්න ගන්නවා. එහෙම කිව්වොත් හරිද? හරි. එහෙමනම් වැඩේ يعني බෙහෙත වැඩ කරලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ එතෙන්ට ආවට පස්සේ ඒ එන ටික එහෙම යන්න අරින්න ඕනේ. දැන් ඕක ආයි මේ නතර කරන්න යන්න එපා. අන්න හරි. ඔව්. දැන් මේ මහා ගොඩක් එනකොට ඕක ඕක පරීක්ෂණය කරන්න යන්න හොඳ නැහැ. ඒ ඒ ඇවිල්ලා අර මේ ආසවනුසේ පැත්තක් දැන් සුද්ධ වෙගෙන යන්නේ. එතෙන්දී අපි කිසිසේත්ම ඒක මගේ කරගන්නේ නැතුව ඒකට ඒකට කෙලින්ම යන්න යන්න අරින්න ඕනේ. ඒ ඒක ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඔන්න ආයි ආයි ශාන්ත වෙනවා. ආයි දැන් ආයි නිකන් Tamanට ඉන්න පුළුවන් නිය විවේකීව ඉන්න පුළුවන්. එහෙම ඉන්නකොටත් ඔන්න සිතවිල්ලක් දෙකක් ඔන්න නැවතෙනවා. ඒක අර වගේ නෙමෙයි. එක පාට අපි සෙනඟ මහා ගොඩක් එද්දි අපිට මේ කවුද ආවේ කිඳමන්ද කියලා බලන්න බෑනේ. එක දාරට දහස් ගාණක් ආවේ. තේරෙන්නේ නැහනේ. ඒ වගේ තත්ත්වයක් ඔය දැන් ආවේ. එතෙන්දි කට්ටියටම යන්න දෙන්න ඕනේ. මුකුත් කරන්නකොට හැමම යන්න දෙනවා. හැබැයි ඊළඟට ආයේ ශාන්ත බවක් ආවට පස්සේ ඔන්න දැන් එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් හතර දෙනෙක් ඔන්න එනවා. අන්න එතකොට පරීක්ෂා කරලා බලනවා. එතෙන්දී අහු නොවි ඉන්න ඕනේ අන්න ඒකයි. يعني දැන් ඔය සතිය දියුණු වෙලා නම් Taman පුළුවන් වෙන්න ඕනේ මේකට කම්පා නොවි මේවා මේ මගේ නෙමෙයි මේවා දැන් මේ තිබිච්ච පරණ දේවල් මේ අහුවෙලා කියන්නේ මේ මේ විපස්සනාව හරහා මේ විසුද්ධියක් සිද්ධ වෙන්නේ චිත්ත විසුද්ධියක් සිද්ධ වෙන්නේ ඒ ගැන දැනුවත් වෙලා මේ එකක්වත් මගේ කරගන්න නැතුව කම්පා වෙන්නේ නැතුව යථාරින්න තියෙන්නේ ඒක කියන්නේ ඔය දේ කියන්නේ එළියට ගියාට පස්සේ ආයෙත් මේ මේ බොහොම නිස්කලංක වෙනවා. ඒක ඒක يعني ස්වාභාවික සිද්ධ වෙන දෙයක්. හැබැයි මේ தත්ත්වයට ආවට පස්සේ අනවශ්‍ය විදිහට තද කරගෙන ඉන්නත් එපා. ඒවට එන්න ඉඩ අරින්න. එන්න ඉඩ අරලා රොත්තක් වගේ ආවට පස්සේ ඒක එහෙම අතහැරියා. ආයෙ නිකන් බොහොම සාන්තව හිටියා. ඔන්න එතකොට සිතුවිලි කීපයක් එනවනම් ඒකත් බලනවා මේ මොකක් වින්දාද ඇවිල්ලා තියෙන්නේ මේ එක්ක මේ මේ තමන්ව වර්ණනා කරගෙන දැවිලා තියෙන්නේ දෘෂ්ටිය මුල් කරගෙන දැවිලා තියෙන්නේ එහෙම නැත්නම් කැමැත්තක් නිකන් ආසාවක් නිසාද ඇවිල්ලා තියෙන්නේ එහෙම නැත්නම් තවත් කෙනෙක්ව මැනලා මාන්නයක් නිසාද ඇවිල්ලා තියෙන්නේ. අර ඒ වගේ දේවල් තේරුම් ගන්නකොට අර ටික ටික මේවා ලිහිලා යනවා. තායි නිකන් බොද වෙලා වගේ යනවා. ඔව්. නෑ දැන් මේ ඇවිල්ලා සමත පැත්තකින් ගිහිලා තියෙන්නේ. ඒ සමත පැත්තකින්. එතෙන්දී අපි අනවශ්‍ය කියන්නේ මේ මෙතන හිත තද කරගෙන තද කරගෙන කියන වචනේ එතනම ගැලපෙන්නේ නැහැ. මෙතන නවත්තගෙන හිටියොත් සමත පැත්තකට යනවා. ඔව්. දැන් කියන්නේ හැදිච්ච හැදිච්ච එකඟ බවකුත් තියෙනවා. සතියක් තියෙනවා. සමාධියක් තියෙනවා. දැන් ඔන්න සමත මේ ඒක මෙතන නැත කරගෙන හිටියා කියන්නේ ඔන්න ආනාපාන සතියෙන් සමත පැත්තකට මාරු වෙනවා. ඔව්. නෑ එහෙම කියන්නේ අනිත්‍ය පැත්තට බලනවා කියන්නේ මේ දේ මේ අවස්ථාවේදී දැන් මෑණියන්ගේ සතිය හොඳට දියුණු නම් මේ දෙහා මේ දේ දිහා මධ්‍යස්තව දැක ගන්න. මධ්‍යස්තව දැකගෙන يعني ක්‍රම කීපයකට යන්න පුළුවන්. එකක් තමයි දැන් Taman පැවතුනේ නිකන් විවේකී නිශ්චල ස්වභාවයකනේ. එහෙම ස්වභාවයට සාපේක්ෂව දැන් මේ සිතුවිලිත් එක්ක ඉන ස්වභාවය හරි ඕලාරිකයි. ඒක රළුයි. ඒ ඒ ස්වභාවය තේරුම් ගන්නකොට අන්න හිතේ කැමැත්ත ඇති වෙනවා අර විවේක ස්වභාවයට කැමැත්ත ඇති වෙනවා. එතකොට මේවා මගේ හැරලා යනවා. ආයෙත් එන්න විවේකයටමයි. ඒක ක්‍රමයක්. එහෙම නැත්තම් මේ එන සිතුවිලි වල තියෙන්නේ නිකන් එකකට එකක් එකකට ඈඳිච්ච ස්වභාවයක්. අපි කියන්නේ මේ සංකත ස්වභාවයක් කියලා කියනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ එකකට එකක් නිකන් ඈඳිලා නිකන් ගොඩක් වගේ තිබුණට කියන්නේ එක ගුලියක් වගේ තිබුණට මේකේ තියෙන නිකන් මේ එකට එකට ඈඳිච්ච ස්වභාවයක් තියෙන. ඇත්ත වශයෙන්ම මේකේ හරයක් නැහැ. අන්න හරි. ඒ හරස් හරසුන් බව, හිස් බව තේරෙනවා නම් එතකොටත් මේක මගහැරලා නිකන් දිය වෙලා වගේ යනවා. එහෙම නැත්නම් තමාට තමන්ට තේරෙන මේ ආපු සිතුවිලි වල නිකන් අන්තර්ගතයේ පොඩ්ඩක් නිකන් පරීක්ෂා කරලා බැලුවොත් තමන්ට තේරෙයි ඔන්න තමන්ට කරන්න තියෙන වැඩක් සම්බන්ධයෙන් ආපු දෙයක්. නැත්නම් තමන්ගේ දරුවෙක් ගැන මතක් වෙච්ච දෙයක්. ඉතින් ඔය හරහා තමන්ට තේරෙනවා මේ එක්ක තණ්හාවක් නිසා, එක්ක මොකක් හරි මැනීමක්, මාන්නයක් නිසා මතක් වෙනවා. ඒ ටික තේරෙනවා නම් හොඳයි. ඒ ටික තේරෙනවා නම් අනන් Taman තේරුම් ගත්තා මේ මේ ඇවිල්ලා තාම මේ හිතේ තියෙන මේ සක්කාය දිට්ඨියක්. එහෙම නැත්නම් මේ තාම හිතේ තියෙන දෘෂ්ටියක්. තාම හිතේ තියෙන මාන්නයක්. තාම හිතේ තියෙන තණ්හාවක්. ඉතින් අර ඒ සංයෝජන මට්ටම තේරුම් ගත්තනම් ඒ තේරුම් ගැනීම හරහා ඔන්න දැන් මේ ටික ලියනවා. මේ ටික මගේ හැරෙනවා. ආයෙත් නිශ්චල වෙනවා. ඔය දේ වෙන්න ඉඩ අරින්න අනවශ්‍ය විදිහට දැන් මෙතන හිත නතර කරගෙන තද කරගෙන ඉන්න එපා. තද කරගෙන ගියොත් අන්න අර පැත්තෙන් යන්න වෙනවා. හොඳයි. එහෙනම් මං හිතනවා අද ස්වාමීන් වහන්සේ ඒකටම පොඩි ප්‍රශ්නයක් අහන්න ස්වාමීන් වහන්සේ. දැන් දැන් මමත් ඒ ඔය කියපු දේවල් වලදී ආනාපාන සතිය කරන කරනකොට දැන් සිතුවිලි එනකොට එනකොට ඒක අඳුර ගන්නවා අඳුර ගන්නත් එක්කම ඒ ඉන්න පරයන්ක ඉන්න මුළු කාලෙම එහෙම ඉන්න පුළුවන් ඒක එකම අරමුණකින්ම කියලා එන එක අඳුනගෙන අඳුනගෙන වගේ යනවා ඒක දැන් සාමාන්‍ය ආස්වාසයේ ප්‍රස්වාසයේ නිකන් හිටගෙන ඉන්න ඉන්නද්දි දැනෙනවා. නිදා ගන්න ගියාමත් ඒක ඒක නිින්ද යනකම් ඒ ස්වභාවය දැනෙනවා. ඊළඟට ඔය සිතුවිලි ඔය ස්වාමීන් වහන්සේ කිව්වා වගේ හැම මොහොතකම අර එන එන සිතුවිලි වලට එතකොට තේරුම් ගන්න යනවා මේ අවස්ථාවක මේ මාන්නයක් මේක ඊර්ෂ්‍යාවක් මේක එකට එක කිරීමක් ඒ වගේ මේවා කරගන්න යන්න පුළුවන් මට්ටමක් තියෙනවා එතකොට අර ඒ කියන්නේ දැන් Taman ඒ කියන්නේ අපි එක එක්කෙනාගේ තියෙන්නේ අර එක එක දක්ෂතා. ඒ කියන්නේ අපි හැමෝටම එකම හැකියාවක් නෙමෙයි තියෙන්නේ. Tamanගේ හිත කියන්නේ නැඹුරු වෙන්නේ එහෙනම් දක්ෂ වෙන්නේ කොයි පැත්තටද? ඒ පැත්තෙන් මේක ගෙනියන්න පුළුවන්. එහෙමයි දැන් ආනාපාන සතිය දියුණු කළා අපි කාය අනුපස්සනාවෙන් යනකොට ඇතම් කෙනෙක් බොහෝ කාලයක් මේ කායනුපස්සනාවේ මේ දෙනවා. ඒකෙන්ම සෑහෙන දුරට එයා යනවා. ඇතම් කෙනෙක් කායනුපස්සනාවේ ටික දුරක් කියලා ගිහිල්ලා එයා අන්න වේදනාව වේදනාව පැත්තකට එයා දාගන්නවා. අන්න ඒ පැත්තෙන් සෑහෙන දුරක් යනවා. හැතම් කෙනෙක් කායනුපසනාව ටික දුරක් ගිහිල්ලා ඔන්න එයා හිත පැත්තට යනවා. චිත්තානුපසනාවට දාගන්න. ඉතින් අර ඒ අපේ චරිත ස්වභාවය. එහෙම ස්වාමිනාංශ. ඒකේ වරදක් නැහැ. තමන් හැබැයි මතක තියාගන්න තියෙන්නේ චිත්තානුපසනාව ධම්මානුපසනාව පැත්තට යන්න නම් අනිවාර්යයෙන්ම හිතේ හදාගත්ත සතියක් තියෙන්න අපි කලබල වෙන්න නරකයි මේ එකපාරට ඔතෙන්ට යන්න. මොකද නැත්තම් අපි දන්නේම නැතුව මේවා බලන්න ගිහිල්ලා ඒ වෙලේ ඒ වෙයි ගොදුරක් බවට පත් වෙනවා. ඒකවල අන්තිමට කියන්නේ අපේට ওই පැත්තට යොමු වෙන්න නම් අපි තුල හැදිච්ච මධ්‍යස්ථ බවක් තියෙන්න ඕනේ. උපේක්ෂාවක් තියෙන්න ඕනේ. ඊළඟට හැදිච්ච සතියක් තියෙන්න ඕනේ. මේ සතිමත් භවයේ සතිමත් භවෙන් තමයි ඔන්න දැන් අපි තුමු ආවා ද්වේෂ සහගත සිතුවිල්ල. ඉතින් බුදුහාමුදුරුවම කියනවා මේක එකපාරටම ආපු බව මුකුත් නොති නොතිබිලා හටගත්තු ස්වභාවය මුලින්ම තේරෙන්නේ නැහැ. මොකද එච්චරට සතිය දිනුනේ නැහැ. හැබැයි දැන් ඔන්න තියෙනවා කියලා දන්නවා. දැනගත්තා නම් අන්න මේකෙන් අයින් වෙලා මධ්‍යස්තව මේක දැනගත්තා නම් අන්න එයා එයාගේ වෙනස් වෙන ස්වභාවය දැකගත්තා. අහුුනේ නැහැ. අපි දුමු දේශයක් කියලා තේරුම් ගත්තා. තේරුම් ගත්තට පස්සේ අන්න එයා හැම්ම නැතිලා යනවා. එහෙමයි. අපි දුමු දැන් ඕක තවදුරටත් දියුණු වෙද්දී සතිය හොඳට දියුණු වෙනවා නම් අන්න මුලින් Taman තිබුණා සිතුවිලි වලින් තොර ස්වභාවයක්, ශාන්ත ස්වභාවයක් තිබුණා. ඒ ශාන්ත ස්වභාවයට ඔන්න දැන් හිමීට ද්වේෂයක් මතුවෙනවා තේරෙනවා. මාක්කර හේතුව නිසා මතුවනාත් තේරෙනවා. හට ගැනීමත් තේරුණා. ඊළඟට අන්න ඒක වෙනස් වීමත් තේරුණා, නැතිවීමත් තේරුණා. එතකොට ඒකත් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ හොඳටම මේ මුළු චක්‍රේම අහුවෙලා. එතකොට සතිය හොඳට දියුණුයි. ඉතින් අර මේ මේක කර කර බලන්න ඕනේ තමන් අහුවෙනවද නැත්නම් මධ්‍යස්ථ මේක දැක ගන්න පුළුවන්ද කියලා. අහුවෙන්නේ නැතුව දැක ගන්න පුළුවන් නම් ඒ පැත්තෙන් යන්න පුළුවන්. සමහර අවස්ථාවල දවසේ බොහෝ වෙලාවක් සතිය තියෙනවා කියලා තේරෙනවා. දැන් මොනවා හරි ගැටලුවක් ආගේ අවස්ථාවක් ආවොත් එහෙම එදිනෙදා එකදී එතකොට තමයි නිකන් ඒ ගැන ගොඩාක් හිතනවා. ඒත් ඒක හිතනවා කියලා දන්නවා. දන්නවා. කියන්නේ මුළු බොහෝ විට ටික ඒ වගේ අර හිත පිළිබඳ ඒ චිත්තානුපස්සනාව පැත්තට යනවා කියලා මට දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් වරදක් නැහැ. ඉතින් අර දැනගන්න තියෙන බැරි වෙලාවත් ඒ කියන්නේ මේක මේ මොකද කියන්නේ මේ මේ පැත්තෙන් යා ගන්න තරමට තමන් ශක්තිමත් නැත්නම් කායන පසනාවට ගන්න. ඒ කියන්නේ අපි කිසිසේත්ම මේ එකක්වත් එකම එක සත එක සතිපට්ඨානයක්වත් අරකට වඩා මේකක් උසස්සේ කියලා වර්ග කරන්න නරකයි. කොයි දේ සතිය පවත්වන අරමුණු ස්ථාන විතරයි. ඉතින් අපිට චිත්තානුපස්සනා මට්ටමේදී අපිට තේරෙනවා නම් දැන් මේ අවස්ථාවේදී හිතේ විතර්ක බහුලයි. ද්වේෂයක් ඇවිල්ලා තියෙන්නේ. මාව යටපත් කරගෙන දැන් මේක එන්න හදන්නේ. ඒ වෙලාවට ඉතින් මේ බලන්න ගියොත් ඉතින් තමන් අහුවෙන්න පුළුවන්. එතකොට හිමීට තියෙන්නේ කයට යොදලා ඉරියව්වට දාලා එහෙම නැත්නම් ආනාපාන සතියට යොදලා පිම්බිම හැකිරීමට දාලා මොකකට හරි කමන්නේ. කය හරහා ඔන්න නැවතත් සතිය හදාගෙන ඔන්න බැලුවන් බලුවාම පස්සේ ඉතින් එතකොට අරයා කොහොමත් ගිහිල්ලා. එහෙම ස්වාමීන් වහන්සේ එහෙම එහෙම අවස්ථාත් එනවා. එතකොට දැන් මොකක් හරි චූටි ස්ථානයකට ශරීරයේ ස්ථානයකට හිත මෙව කරොත් එතන පිච්චනවා වගේ රසයක් දැනෙනවා. ඔව්. ඒ කියන්නේ එකඟ වෙච්ච හිතට ඔය අරමුණේ රසය ප්‍රබලව දැනෙනවා. ඔව් ඒ කියන්නේ පිච්චෙන තරමටම රස්නේ තියෙනවා කියලා දැනෙනවා. ඔව් ඒ කියන්නේ ඉතින් කායानुපස්සනාවේදී ධාතු මනසිකාරයෙන් ගිහිල්ලා තියෙන්නේ. එහෙම සයන්ස්. වර්ධන්නේ නැහැ ඉතින්. එක එක විදිහට යන්න පුළුවන්. එහෙම දැනෙද්දී බලන්න. ඒ කියන්නේ තනක් ගැන හිතන්නේ නැතුව දැන් මේ උණුසුම් සිසිල් ස්වභාවයක්, පිච්චෙන ස්වභාවයක් මෙතන තියෙන කියලා Tamanට වැටහෙනකොට ඒක දිහා මධ්‍යස්ථව බලාගෙන ඉන්නයි තියෙන්නේ. එහෙම සයන්ස්. ඒක මම කියන්නේ මේක මේ කියන්නේ ඒ එතන ඒ වේදනාවට අපේ ද්වේෂයක් ආවොත් එතන තාම ඒ කියන්නේ අහු වෙනවා. එහෙමයි සර්. හොඳයි හොඳයි. ඔව් එහෙමයි සර්. වහන්සේ මුලින්ම ස්ලයිඩි සම්මා භාවනාවද එහෙමයි. ඊයේ ආන්දර මම කියනවා කියලා. ධානීමේ ප්‍රසන්න වේ සාධායනා කරා. එහෙමයි. ආස්වාස් ප්‍රසස් හිතෙන් ගන්නකොට මගේ හිතේ දැනෙනවා. එහෙමයි. ඊට පස්සේ ඒකේ සිවුම් වීමක් දැකලා අර සඳේලියක් වගේ පොඩි ආලෝකයක් උද්දවනවා. එහෙමයි. ඊට පස්සේ මට දෙන්නේ සතුටකුත් දැනුණා. එහෙමයි. ඊට පස්සේ අද දවසේම පරියංග භාවනාවේදී මට ඒ උදරයේ පිම්වීම හැකිලිම දකින්න බැරි. එහෙමයි. දකින්නේ. එහෙමයි. නෑ ඒ කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ දැන් ආනාපාන සතියෙන් ගිහිලා තිනවා. ඒ ආනාපාන සතියෙන් දැන් අර ඒ කියන්නේ හිත එකඟ බවක් ආවට පස්සේ අ කියන්නේ ආනාපාන සතියේ සමත පැත්තෙන් දියුණු ඔව්. එහෙමයි. ධාරිට ගිහිල්ලා මට ධාරි චුට්ටක් පරක් වුණා. එහෙමයි. ඊට පස්සේ මෙතනින් ගියා හරියටම හයට වඩින්න ධාරිට කියලා කතා කරා මම. ඒ ගිහිල්ලා කතා කරනවා මට මගේ ඒක සමාධියේ හිටියා. එහෙමයි. දැන් ඒ කියන්නේ දැන් ආනාපාන සතිය ඇත්තනම විපස්සනා පැත්තෙන් වඩන්නත් පුළුවන් සමත පැත්තෙන් වඩන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේක කියන්නේ දෙපැත්තටම භාවිතා වෙන මේ කර්මස්ථානයක්. ඉතින් ස්වාමින්වහන්සේ මුලින් දැන් ඔය අර සඳේලියක් වගේ ආවා කියලා කියන්නේ ඒ ඒ වෙලේ තියෙන සමත පැත්තෙන් ගිහිලා තියෙන්නේ. ඊට පස්සේ එතන හොඳට හිත එකඟ වුණා නම් ඒ එකඟ බව අපිට පුළුවන් ඕනනම් අර පිම්බීම හැකිලිමකට දාන්න. හැබැයි ඉතින් ස්වාමින්වහන්සේ මෙතනින් යනවනම් ඒක තව ටිකක් යන්නත් ඉඩ තියෙනවා. අපි පාටම ආයේ අරමුණ වෙනස් කරන එක සුදුසු නැහැ. බලන්න ස්වාමින්වහන්සේට පුළුවන් ද කියලා මේ ඒ හැබැයි ඒ ආපු සඳෙලිය දිහා බලන්න යන්න එපා දැන්. ඔව්. බලන්න ගියොත් ඒ කියන්නේ දැන් ඒක ඇවිල්ලා ප්‍රතිඵලයක්නේ. අපි ඵලයක් ගැන කියන්නේ ප්‍රතිඵලය ප්‍රතිඵලය දිහා බලනවා කියන්නේ හේතු ටික දැන් අමතක වෙලා අපිට. ඒක හටගත්ත හේතු ටිකයි වර්ධනය කරන්න ඕනේ. හේතු ටිකට හේතු ටික තමයි ආනාපාන සතිය. අපි මෙතන හොඳට තියාගෙන තවදුරටත් හුස්ම රැල්ල දිහාම බලාගෙන ඉන්නවා. හුස්ම රැල්ල දිහාම බලාගෙන ඉඳද්දී අර ඒ හඳේලිය තව තව වර්ධනය වෙන්න පුළුවන් ප්‍රභාෂර වෙන්න පුළුවන් හොඳ එහෙ මෙහෙ යන්නේ නැතුව ගානට තමන්ගේ ඉස්සරහා නිකන් නැවතිලා ඉන්න වගේ තත්යකට එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකවිල මේ අපි කරන භාවනාව භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ආපු දේ ඒක භවනාවම තවදුරටත් ක්‍රීම හරහා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා අරක ගැන අවධානය යොමු කරන්නේ නැතුව මෙතෙන්ටම අවධානය යොමු කරගෙන ඒ දේ යෙදෙන්න. දැන් ස්වාමිනාසර ඕක කියන්නේ හිතනවා නම් දැන් කියන්නේ ඔය පැත්ත තනිකරම සමත පැත්ත ඉතින්. ඉතින් ඔය පැත්තෙන් ටිකක් දුර ඕනනම් ගිහිල්ලා පුළුවන් ඉතින් යම් එකඟ බවක් හදාගෙන ඊළඟට විපස්සනාට යොමු වෙන්න පුළුවන්. හොඳයි. හොඳයි පින්වත්නි එහෙනම් අපි අද පැයකුත් විනාඩි 35ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නියැලලා තිනවා. ඉතින් අපි මේ අන්දමින් රැස් කරගත්තා වූ සියලු කුසල් අපේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් සමග බෙදා හදා ගනිමු.